අවස්ථාවේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අද අඟහරුවාදාවක් අපි වෙනදා කිරියේ පටිගත කළ ධර්ම දේශනාවක් අහන එක අපි වෙනුවට පොඩි අපේ ගමන පොඩ්ඩක් විනාශ කරා ඒක ආපු පණ දේශනාවක් නැවත විවේචනයේට නෙවෙයි විමර්ශනයට ලක් කරන එක එහෙනම් අපේ අදහස් මත මතාන්තරේ වට කිට්ටු කරන එක ඒ සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ අපවත් විවාදාලා අපේ කටුකුරුන්දී ස්වාමීන් වහන්සේගේ ඒ ශාන්සියේ ලිඛිතේ දේශනාව දැන් නිවනේ නිවීම වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන්සාවුන කෙනෙකුට ඒකට ස්වාධීනව ළඟා වෙන්න පුළුවන්. ඉතින් අපේ නිසන් වලට තියෙන එතන දේශනා කෙරුවේ නිසන් වනේ නිසා. ඉතින් අපි ඒකේ දේශනා 33ක් තියෙනවා. අපි දැනට තුන එකක් ඉවර කරලා තියෙනවා. 11 වෙනි දේශනාවේ ඉන්නේ. ඉතින් අපි කරන්නේ ඒක කියවලා අපිට ඒ අදාළ එහෙම නැත්නම් අපිට ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන් තැන් ලිහිල් කරලා ගන්න එක. හැබැයි කිතින් අවුල් කරගන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඥානසංස නැති නිසා අපිට එච්චර බය වෙන්න දෙයක් නැහැ. අපි අපි ඒක කරගෙන යනවා. ඉතින් අපි එදා නතර කරපු තැන ඉඳලා සාකච්ඡාට අදාළ කොටස සභාගත කරන විදිහට මම අපේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.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 ඊළඟට ඒකට දෙන පිළිතුර මේකයි. මහා ආශ්චර්ය මහා ආශ්චර්යවත් පිළිතුරක්. න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී. එවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා. ඒ කියන්නේ අර රූපය විභූත වූ එහෙම නැත්නම් රූපය නැති වූ තත්වයක් ලැබූ ඒ වගේම සැප දුක් දෙක නැති කරගත් තත්ත්වයක් ලැබූ පුජ්‍යලයක පිළිබඳවයි මේ විස්තරය කෙරෙන්නේ. න සංඤ සංඤී. ඒ තැනත්තා සාමාන්‍ය ප්‍රකෘති සංඥාවෙන් සංඤී වූයේ නොවේ. ප්‍රකෘති සංඥාවෙන් සංඤී වූයේ නොවේ. ප්‍රකෘති සංඥාවෙන් යුක්ත තැනැත්තෙක් නොවේ. ඒ වගේම න විසඤ්ඤ සංඤී. විකෘති සංඥාවෙන් යුතු විසඤ්ඤ වූ පුජ්‍යලයකුත් නොවේ. සිහි නැති වුණ පුජ්‍යලයකුත් නොවේ. නෝපි අසඤ්ඤී. ඒ වගේම සංඥාවෙන් තොර සත්වයකුත් නොවේ. නිරෝධ සමාපත්තියේ නැත්නම් අසඤ්ඤ සත්ත්ව ආදී ස්ථානවල සිටිනවා වගේ සංඥාව කොහෙත්ම නැති තත්වයකුත් නොවේ. න විභූත සංඤී සංඥාව ඉක්ම වූ තත්වයකුත් නොවේ. ඒවං සමේතස්ස විභූති රූපං මේ ඔක්කොම නොවේ නොවේ කියන ඒවයි. මුල් පද දෙකේම තියෙන්නේ. තුන්වෙනි පදේ තියෙනවා මෙන්න මෙසේ සමන්විත වූවහුට රූපය නැති වෙයි. සංඥා නිදානාහි පపంచ සංඛා. මක්නිසාද යත් හි කියලා යොදලා තියෙන්නේ හේතුව දැක්වීමටයි. පపంచ සංඛාවෝ සංඥාව නිදාන කොට ඇති හේිනි. එතකොට මෙන්න මේ ගාථාවේ අර්ථ විග්‍රහය පිළිබඳ විශේෂයෙන් යමක් කියන්නට සිද්ධ වෙනවා. මක්නිසාද මහා නිද්දේශයේ මේක තෝරලා තියෙන්නේ මේ ගාථාව තෝරලා තියෙන්නේ චතුර්ථ ධානය ලබාගත් කෙනෙක් ප්‍රථම අරූප ධානය වන ආකාසානං ඡායතනෙ දෙසට සිත යොමු කරන අතුරු අවස්ථාව හැටියටයි. එහෙම තෝරන්න හේතුව මොකද? අර න විභූත සංඤේ කියන එක එතන අරගෙන තිබෙන්නේ අරූප සමාපත්තියක් නොවේ කියන අදහසින්. ඒකට සාමාන්‍ය චිත්ත සත්‍යයක් නොවේ. විසඤ්ඤ වූ තත්වයකුත් නොවේ. අසඤ්ඤ සත්ත්‍ය, නිරෝධ අසඤ්ඤ සත්ත්‍ය, නිරෝධ ආදී තත්වයකුත් නොවේ. අරූප සමාපත්තියකුත් නොවේ. එතකොට ඉතින් ඉතුරු වෙන්නේ මෙන්න මේ විදිහේ අතුරු අවස්ථාවක් පමණයි. ඒක නිසා වෙන්න ඇති මහා නිද්දේශයේ මේක තෝරන්නේ අරූප සමා අරූප ආරුප්ප මග්ග සමංගී කියලා. ආරුප්ප මග්ග සමංගී කියලා. අරූප ධානවලට යන මාර්ගයේ සිටිය තැනැත්තෙකුගේ චිත්ත tattya හැටියටයි ඒක තෝරන්නේ. ඒ වගේම අනෙකුත් අටුවාවලත් ඒ විදිහට තෝරනවා. නමුත් මෙතන කල්පනා කරලා බලනකොට මේ සූත්‍රයේ සැකස්ම අනුවත් ධර්ම විග්‍රහය ඉදිරිපත් කරලා තිබෙන ආකාරය අනුවත් කල්පනා කරලා බලනකොට මෙතන තියෙන්නේ ඊට වඩා ගැඹුරු තත්ත්වයක්. ලෝකෝත්තර තත්ත්වයක් මෙතන තිබෙන්නේ. රූපය සමතික්‍රමණය වශයෙන් ඔය අරූප ධාන ආදීදී කෙරෙන විදිය එහෙම නැති කිරීමක් නොවේ මෙතන. ලෝකෝත්තර වශයෙන් ප්‍රහාණ වශයෙන්ම ඉක්මවීමක් මෙතනින් හැඟෙන්නේ. විශේෂයෙන්ම මේ අවසාන පදයෙන් කියවෙනවා සංඥා නිදානාහි පపంచ සංඛා. මේ පపంచ සංඛා කියන එක විදර්ශනාවට අයිති පදයක්. ඒ වගේම අර ඒ සූත්‍රයේ මුල ඉඳලම එන්නේ විදර්ශනාවට හුරු ගැඹුරු අන්දමේ ප්‍රශ්නමාලාවක්. ඒක අපට දක්වන්න පුළුවන්. කලහ විවාද සූත්‍රය ගාථා 16කින් සමන්විත සූත්‍රයක්. ඒකේ පළමුවෙනිම ගාථාව ගාථාවෙන් නගන ප්‍රශ්නය කුතෝ පහූතා කලහා විවාදා පරිදේව සෝකා සහ මච්චරාව මානාති මානා සහ පේසුනාච කුතෝ පහූතා තදින්ග බ්‍රූහි ඒ ඒ ගාථාට යන්න ඉස්සලා මේක මේ ඥානසංශ මේ දීලා තියෙන එනතම් මහා නිද්දේශයේ දීලා තියෙනක උද්දෘත කරලා එහි තියෙන දුර්වලතාවය පෙන්ලා දෙනවා. මේ සංඥා හතරක් ගැන මේ කතා කරනවා. සංඥ සංඥේ සාමාන්‍ය මේලෝ මෙලෝ තියෙන අපේ සංඥාවක් නෙවෙයි මේ තියෙන්නේ. නැත්නම් භාවනා මට්ටමට වැඩිලා තියෙන්නේ. න විසඤ්ඤ සංඥේ සීමුර්ජා වෙලත් නෙවෙයි. ක්ලාන්ත වෙලත් නෙවෙයි. නෝපි අසඤ්ඤේ අසඤ්ඤතලයකට හෝ නිරෝධ සමාපත්තිය ගිහිල්ලත් නැහැ. නැ විභූත සංඤ්ඤ. මේක දන්නේම නැහැ කියන්නත් බෑ. මොකද්දෝ දැනීමකුත් තියෙනවා. අන්න එහෙම වෙනකොට මේ රූපේ ලෝකෙන් නැති වෙනවා. ඉතින් ඒක පෙන්ලා දෙන්න පුළුවන් මේක අර ආනන්ද ශාසය කරන්නේ ඒක පිළිබඳව මේ සූත්‍ර පිළිබඳ තියෙන අටුවාවට කියන්නේ මහා නිද්දේශය කියලා. මහානිද්දේශේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරපු එකක් විදිහට සඳහන් කරනවා. ඒ නිසා මහානිද්දේ සමහර ත්‍රිපිටකයටත් දාලා තියෙනවා. නමුත් මේ සුත්තපනිපාතයට කරපෝ අටුවාවක්. ඒ නිසා මේ දේශනේ සහ ඒකට දෙන අර්ථකතන එදා ඉඳලම තේරවාදී දිකට ඇවිල්ලා තියෙනවා. එතකොට සමහරක් සූත්‍රවලට ਸਰුවචන් ආංශ මට්ට කතාව දීලා තියෙනවා. සමහර සූත්‍රවලට සූත්‍ර ප්‍රදේශ වලට සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ, කොට්ටිස ස්වාමීන් වහන්සේ, කච්චායන ස්වාමීන් දීලා තියෙනවා. ඒක ඔක්කොම ත්‍රිපිටකයට දාලා තියෙනවා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා පසු කාලීන ආචාර්යවරු ආපුවා නෑ නෑ මේක ත්‍රිපිටකේ නෙවෙයි ඒව අට කතාව කියලා අර්ථ කථාචාර්යින් වහන්සේලා කියලා වෙන යුගයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ඇත්ත කවදාකවත් බුදුහාම දැකලත් නෑ ආශ්‍රය කරලත් නෑ. ඒගොල්ලෝ දෙන්නේ අර බුද්ධ දේශනය බුදුරජාණන් ශ්‍රී දීපවටුවාව කොට්ටිත මහා ස්වාමීන් වහන්සේලා සාරිපුත්ත මහා ස්වාමීන්ලා දෙන අටුවාව අනුව. නමුත් එතෙන් යනකොට භාෂා විලාසය වෙනස්, දේශපාලන භූමිය වෙනස්. එතකොට මේ දෙන අර්ථකතා ගොඩක් වෙලාට ශාස්ත්‍රීය පැත්තට ගියා, ප්‍රායෝගික පැත්ත අඩු වුණා. ඊට පස්සේ දැන් බටහිර ලෝකේ බලනවා කොතෙන්ද යනකම් ඇත්තටම ඔතෙන්ටික්ද එහෙම නැත්නම් නියම තේරවාදයේද කොතනින් එහාට දන්නේ නැති කට්ටිය මඟ පෙන්වන්න යෑමක්ද කියලා. ඉතින් ඒක හරි අමාරුයි බේරන්න. ඒ මොකද ත්‍රිපිටක 10 ත්‍රිපිටකය කියලා බාර ගන්න පොත් 54ට ඔය මහානිද්දේශයක් තියෙනවා. පටිසම්භිදා මාර්ගයක් තියෙනවා. ඒවා සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ කරපුවයි කියලා. නමුත් ඥානන්ද ස්වාමීන් මතක් කරන්නේ ඒකෙත් මේ යොමු වැරදි. මේ කියන தত্ত্বය රූප ධ්‍යාන වල අන්තිමේ ඉඳලා අරූප ධ්‍යාන වලට යන්න පටන් ගන්න තැන කියලා දීලා තියෙන හතරවෙනි ධ්‍යානෙල පස්වෙනි ධ්‍යානෙට නැමියක් ගන්න නැමියාවක් ගන්න උනන්දුවක් කරවන්න දෙන අර්ථකථන දීලා තියෙනවා. ඉතින් ඒකට පක්ෂව හෝ විපක්ෂව මමත් ඉදිරිපත් කරනවා මතයක් බුද්ධ දේශනාවක්. එතකොට අපිට පුළුවන් වෙන පැත්තකින් ඒකට එන්න. බුදුචාන් වහන්සේ දේශනා කරනවා ලෝකයා ඉන්නේ කාම ලෝකේ. ඒකට කියනවා කාම ගුණ. විවිධ රූප බලමින් ඉන්නවා වර්ණ සටහන්. විවිධ ශබ්දාසුමින් ඉන්නවා විවිධ ගන්ධ රස පහස විඳින්න ඉන්නවා ඒක තමයි ගීගේ කියන්නේ ගීගේට රූප විවිධ විදිහට බලන රූප වාහිනී චිත්‍ර ඉල්ලගෙන රූප ඉල්ලගෙන ඉන්නවා ඒ ශබ්ද જાති ත්‍රිඩිය එකෙන්ද ගැහණිකේ කටහඬද කැසට් ප්ලේයර්ද දාගෙන ශබ්ද වැඩි කරනවා ඒ කියන්නේ ಗುಣ කියලා කියන්නේ වැඩි කරනවා කියන එක ගුණ අතර සේචී කියන්නේ ඊගාට ගන්ධ જાති ගොඩක් දේවල් එක දරවලා තියෙනවා සුවඳ විලවුන් ගන්නවා රස જાති උදේට එක වේලා දවල්ට එක වේලා රැට එක වේලා කතරපස කියලා ඉසරපසර කෑම හදාගෙන රස. ඊට ඇඳකුතු කොට්ටමෙට්ට විවිධ ಜಾති වලින් පෝසත්කම හැටියට දාගෙන පහස දෙනවා. හිතට වල් බూరు අදහස් කිලෝ රක්නසෝ තියෙනවා. මේකට කියනවා කාම ගුණ. කිලෝ රක්ම නැහැ. මේක තමයි අපේ දරුවන්ට දරුවාට අපි දාන්නේ ඔතෙන් තමයි. ඊට පස්සේ ඌ අනාතයි අසරණයි. අපිත් අනාතයි අසරණයි. ගීගෙදර ඉන්න ඔක්කොම අනාතයි අසරණයි. අරණේ ඉන්න කට්ටියත් අනාතයි අසරණයි. මේගොල්ලොත් කරන්නේ රූප වාසනික තමයි. ශබ්දාන එක තමයි. ගන්ධ රස පහස තමයි. නමුත් එහෙම ඉන්නකොට මේ මිනිස්සුන්ට තේරෙනවනේ මේ කාදාවත් ඉවර කරන්න බෑ එන්නේ එන්නේ අවුල වැඩි වෙන්නේ කියලා. ඒගොල්ල තමයි මේ වැඩමුළුවකට එන්නේ. අරණ්‍යයකට ගත වෙන්නේ නැත්තම් භාවනා මධ්‍යස්ථානයේ ඒකට කාමගුණ ඉක්මවීම කියලා කියනවා. කාමගුණ ඉක්මවපු ගමන් එයාට කාම සංඥාව තමයි එන්නේ. කාමගුණ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඇහ, කන, දිව, නාසය, කය, මන කියන එක විඳින දේවල්. කාම සංඥා කියලා කියන්නේ නීවරණ ටික. ඉඳගත්තට පස්සේ අතෝ රකන්තු හිත නීවරණගත වෙනවා. හැබැයි ඇත්ති කරලා රූප බලනවා නෙවෙයි රූප පිළිබඳව ආසාවක්. සද්දාහනව නෙවෙයි සද්ද පිළිබඳ කල්පනාවක්. මේ නීවරණ වලට කියනවා රූප සංඥා. කාම සංඥා කිය. ඉතින් කාම සංඥා වලට ආවට පස්සේ පිස්සු හැදෙනවා. පිටර හිටියටත් වැඩිය ඔළුව සරුංගල්ලා වෙනවා. ඔළුව ක්‍රේල්. ඉතින් එතකොට ඒක භාවනා මධ්‍යස්ථානයේ නාමඳුරන්න කියලා කියනවා. බුදුහාමරණ කියලා කියන ඔබ වහන්සේ කිව්වට ගිහි ගියත් ඇරියා. අලිමජුවට හරක් දැන් රැයට නිින්ද යන්නෙත් නැහැ. කාපු තේපුතිය ගන්න දිරවන්නෙත් නැහැ. පැහැවනවා. ඉතින් ඒකට බුදුදහම කියන දැන් ඔය කියන්නේ කාම සංඥාව. කාමේ නෙවෙයි. ඕක හොඳයි. හැබැයි අර කිඹුල කනවන වගේ නෙවෙයි දැන් කොහිල කට ඉවසන්න බැරි තත්ත්වෙ තියෙන්නේ. හරියට චෝදනා. ඒකට කියනවා රූපෙට දාන්නේ කියලා. රූපේ කියන්නේ ආස්වාස් ප්‍රසවාස රූපේ. නැත්නම් වම දකුණ. ඒ රූපෙට දාපුවන දානකොටම කාමේසා කාම සංඥා දෙකම අයින් වෙනවා. කාම ගුණ සහ කාම ගුණ කලින්ම ගිහිලා කාම සංඥා අයින් වෙනවා. ඉතින් අපි දෙන යෝගාවචර දෙන අභියෝගය තමයි කොච්චර වෙලා ආනපනින් ඉන්න පුළුවන්. කොච්චර වෙලා වම දකුණ ඉන්න පුළුවන්. කොච්චර වෙලා පිම්බි නැකිලිම ඉන්න පුළුවන්. ඉතින් ඒ තාක්කල් එයා දන්නවා ඒකට ගෙවල් දොරවල් තියෙන ප්‍රශ්න කාම ඡන්දේ ප්‍රශ්න නැහැ. නීවරණ ප්‍රශ්න නැහැ. අරමුණේ ඉන්නවා. මේක මල වාතේ. එකම දේ බලනකොට එපා වෙනවා. එතකොට හිතනවා ආයේ කබලේ ලිවට වැටෙන්නේ ඊට වැඩි හොඳයි ගෙදර ගිහිල්ලා ඔය මොනවා රැයට කාලා බුදිය ගන්න එක හොඳයි කියලා හිතනවා මෙහි මේ දණු කඳේ ගැහුවා වගේ එකම කාලසටහනකට එකම රූපේ බල බල ඔය බිම බලාගෙන ඇවිදවිසලා කිසි තේරුමක් නැහැ අනිතක හිතනවා ගොවිතනක් බතක් කරෙන්නෙත් නැහැ මේ වෙලාවේ හම්බ කරන්නෙත් නැහැ නේ කීයක් හරි උිට මිට වැඩි හොඳයි ගෙදර යන්න හිතනවා ඉතින් ඒගොල්ලෝ කබලේ ලිපෙට වැටෙන කට්ටිය නමුත් කාට හරි මේ රූපයේ ඉඳ දිගටම මේ ගත්ත අරමුණේ වෙන්න ගුරුවරයාත් එකතු වෙලා මේ යෝග යෝගාචරයට එකතුලා ඉඳලා ඉඳලා ඉඳලා බලාගෙන හිටියොත් ටික වේලාවක් කියලා තමයි කියන්නේ ටික වේලාවකින් නම් කරන්න බෑ රූපේ ගෙවෙන්න පටන් ගන්නවා රූපේ ගෙවෙනකොට ඒකට රූප සංඥා කියලා කියනවා මේ රූප සංඥා මට්ටමේ තමයි ගාතාව තියෙන්නේ ගාතාව තියෙන්නේ නසඤ්ඤ නසඤ්ඤ සංජේ ඒතරතුර ඉන්නේ ගෑනි දරුවන්ගේ ප්‍රශ්න ඔළුවේ නෑ දැන් ඊට පස්සේ න විසඤ්ඤ සංජී මත් වෙලා වගේ ඉන්නවා හැබැයි නිින්ද ගිහිලවත් ක්ලාන්ත වෙලාවත් නැහැ නෝපි අසඤ්ඤය දන්නවා 100%ක්ම අසඤ්ඤ තලයට ගිහිල්ලත් නැහැ විභූත සංඤේ ඒ ගුණේ මොකද්ද කියලා කියාගන්න බැරිම තත්වෙකුත් නැහැ හැබැයි දැන් ඉන්නේ වෙනමම සංඥාවල වෙනමම තැනකට ගිහිල්ලා නිකන් එක විදියකට කොටු වුණා වගේ හිර වුණා වගේ එක තැනක ගල්වීමක් වෙනවා. ඉතින් මෙතෙන්ට යනකොට මේ එයාට රූපය ගෙවිලා කාම රූපත් ගෙවිලා ආරමණ රූපෙත් ගෙවිලා රූපේ විභූත වෙනවා සංඥා නිදානානේ ප්‍රපංච සංකා එතකොට ඒ කෙනා තුල මේක පිළිබඳ බයක් ඇති වෙන්න පුළුවන් එතකොට එයා ප්‍රපංච කරනවා ආපහු ගෙදර යන්නේ කොහොඳද තනිවන් දෝෂයක්ද බයක්ද ඌනියමක් වැදිලාද මම ලෝකෙන් අයින් වෙලාද රැහින් අයින් වෙලාද මට මේ පාලුකම් තනිකම් දෝෂයක්ද කියලා ප්‍රපංච කරන්න ගන්න ඉතින් එයා හිතන්නේ ප්‍රපංච නොකර මේක ප්‍රතිපදාවේ දියුණුවක් මේක කෙලෙස් අඩු තත්වයක් කුඩල්ලට බෑනේ තෙතමනේ නැතුව ජීවත් වෙන්න කුඩල්ල අදින්නේ තෙතමනේටම තමයි. කුඩල්ලට බෑ එළිය ජීවත් වෙන්න යන්නේ අන්දරට තමයි. ඔගේ අපේ හිත කෙලෙස් නැතුව ජීවත් වෙන්න බෑ. අපේ හිතට බුද්ධහ ලෝකයේ වදී විදින්න බෑ. අපි හැම වෙලාවම අර කෙලෙස් තියෙන තැනට අන්ධකාර තැනට යන්න හදනවා. ඒ යන්නේ පාලුකන් දෝෂය කියලා. තනිකන් දෝෂය කියලා. එහෙම නැත්නම් මං තනි වුණා වගේ, කොටු වුණා වගේ, මට ආපහු එන්න බැරි වෙයි වගේ নানা ආකාර වෙන ඒකට අපි ප්‍රපංච කරනවා. මේ ප්‍රපංච කරෙත් නැත්නම් මේ භාවනා ජීවනවා මේක ප්‍රතිපදාවේ ඉදිරියට යamak කියලා ඒ පුද්ගලයාට හම් වෙනවා මේ ලෝකෙම ඉඳද්දී නිලුම්පතක තියෙන වතුර කඳුල වගේ වතුර කඳුල තැර වෙන්නේ නිලුම්පත මත තිබ්බට නිලුම්පති ගෑවිලා නැහැ. වෙන් වෙලා ඉන්න පුළුවන් තරක් හම් වෙනවා. ඉතින් ඒක ඇත්තටම අරූප ලෝකේ තමයි. ඒකේතොට චතුර්ථ ධානයදලා ආකාසානං ඡායතනෙට යන්න කරන ප්‍රයත්නයේද එතෙන්ද විඥානං ඡායතනෙට යන ප්‍රයත්නයේද අකින්චඤ්ඤායතනෙට යන ප්‍රයත්නයේද නියසඤ්ඤා නාසඤ්ඤායතනෙට ප්‍රයත්නයේද කියන්න බෑ මේ පදාශයටම දාන්න පුළුවන් ඒ නිසා අටුවාවේ කියන විදිහට රූප ලෝකේ ඉඳලා අරූප ලෝකයට යන කතාවේ ඇත්තකුත් තියෙනවා හැබැයි ඒක ආකාසානංචායතනයමයි පස්වෙනි ධ්‍යානෙමයි කියන්න බෑ. පහේ ඉඳලා හයට යනටත් මේක වැදගත්. හයේ ඉඳලා හතට යනටත් වැදගත්. ඉතින් අභාග්‍යයකට වගේ ඒ වගේ ඒ රූප ධ්‍යාන අරූප ධ්‍යාන අයිති සමත කරන අයට විතරයි කියලා මොකද්ද බුද්ධියට ලියාගෙන තියාගෙන ඉන්නවා සමතකාරයෝ. සත් විපස්සනා යෝගාවචරයට ඕන තරම් මේක අත්දකින්න පුළුවන්. අත්දැක්කට ධ්‍යාන මට්ටමක් නැහැ. නමුත් එයාට ඒ Tamanට වැටෙන දේ කියන්න පුළුවන්. ඒක මේ හයේ පන්ති අවුරුදු 6 ළමයි මේ සතිපාසලේදී කියන්න ගන්නවා. මම යනවා තැනකට මට තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා සමහරු බය වෙනවා. සමහරු කියනවා නෑ මේ සතුංගලේ උඩ ගිහිලා නූල කඩලා ගියා. දැන් ওই පාවෙන තැන විතරයි ඉන්නේ බයක් නැහැ. බය වුණා බය වෙන්න දෙයක් නැහැ. අර බන්ධන ඔක්කොම ගැලවිලා තියෙන. ඕනනම් ආපහු එන්න පුළුවන්. ආපහු යන්න පුළුවන්. මට එහෙම ලෝකයක් තියෙනවා. කියලා ඒ ළමයි පට බේරනවා. ඒ ළමයි මුස්ලිම් සමාජලාට. ඒ ළමයි දෙමළ. ඒ ළමයි Hindu නැත්නම් කතෝලික. ප්‍රශ්නේ නැහැ. බෞද්ධය කියනවා බෑ බෑ ඕක බෞද්ධයන් විතරයි අයිති. එහෙම නැත්නම් කියනකොට සමත කරන අයට විතරයි අයිති කියලා මේ මේකෙන් පංගු පෙර බෙදාගෙන. නමුත් චූල ශුන්්‍යත සූත්‍ර වගේ ආනිජ සප්පාය සූත්‍ර සමත විදර්ශනා කතාවක් නෑ. භාවනා කරන ඕන කෙනෙක් එතෙන්ට යන්න පුළුවන්. යන්නේ නැත්තේ බය නිසා. බයට බුදුහාමර දෙන්නම කෙලෙස්. කෙලෙස් තියෙනවා නම් ඔකට බය. පිරිසුදු වෙන්න බය එකක් ආවට කැමති. ඌරා මේ වගේ මේ පිඟඟඩලල පොලොක හිටියොත් ඌරට ලෙඩ හිනවා. ඌට වරින් වර කක්ක ටිකක් කන්න ඕනේ. නැත්තම් ඌට ඇනීමියා කියලා ලෙඩක් එනවා රත්ත උණතාවය කියලා මොන පිරිසුදු කැම දුන්නත් ඌට හරියන්නේ නැහැ කක්කවනේ. ඒ නිසා මේ කොටුවක් හදලා ප්ලාස්ටික් එකකට දාගුවාම ඌ පස්තොලට ගහලා කෑවට පස්සේ ඌට හරියනවා. ඒ වගේ තමයි අපේ හිතට කවදාකවත් කෙලෙස් නැත්තම් කියන්න බෑ. ඉන්න බැරි තරම් කෙලෙස් එක්ක ඉඳලා ඉඳලා මේ රූප ගොඩක් තියෙන එක පෝසත්කම කියලා හිතනවා. ශබ්ද ගොඩක් තියෙන එක පෝසත්කම කියලා හිතයි. අපි දරුවොත් එක්ක මේ පෝසත් වෙන්න හදනවා. එතකොට වෙන්නේ මොකද්ද? අපිට මේ පිරිසිදු තැනට යනකොට පාළු ගතියක්, තනි ගතියක්, අසන්න ගතියක්, නිදිමත ගතියක්, එපා වෙන ගතියක්, භීතිකාවක්, ආශාත්මක ලක්ෂණ පමණට යන්න ඕන මෙන්න වගේ බඩදරුවම කෙනෙකුට දොළ දුක හැදුනා වගේ මොකද්ද වෙනවා. ඉතින් මේ යෝගාවචරයේ ඉන්නේ ඔක්කොම මේ බබා හම් වෙච්ච නැති තාම මේ බඩ වෙච්ච අම්මලා වගේ තමයි දැන් දොළ දුක් ඇවිල්ලා. ඔක්කොටම ඇවිල්ලා උදේ පාන්දර වමන යනවා. ඇඹුල් කණ්ඩෝන. ඉතින් নানা ආකාර දේවල් කියනවා. ඉතින් ඒකට වඳ ගෑණියකින් අහලා වැඩක් නැහැ නේ. ඒකට ප්‍රතිවර කිරියම කෙනකින් අහන්න එපායි. කිරියම කෙනෙක් දන්නවා ඕක ගණන් ගන්න එපා කිව්වේ. ඕක කොහොම තමයි ඕක මාස 10න් ඇරනවා. ඔය ලෙඩේ යනවා. ඔක ලෙඩක් තමයි. අපි මාස 10 තියෙන ඊට පස්සේ ඉවර වෙනවා කියලා ඒ දරුවට බඩ දරුවා අම්මට තරකාන්න දන්නේ කිරියම්මලා විතරයි. ඉතින් අර අහන්නේ ගිල්ල වඳ ගෑනුගේ. වඳ ගෑනු කියනවා ඕක මහා භයානක ලෙඩක්. මොකද කවදාවත් ඉඳලා නැහැ නේ. නමුත් අවුරුදු 30 ඇතුළත දැන් ශාසනයේ ඉන්නවා කිරියම්මලා ගිහිලා කියලා කතා කරන්න පුළුවන්. කතා කරන්නේ මේක මට පුද්ගලිකව වෙච්ච කරදරයක් කියලා. පුද්ගලික කරදරයක් නෙමෙයි භාවනා කරනකොට කාමේ කාම සංඥාම් ප්‍රතිස්ථාපන වෙනවා කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපන වෙනවා රූපේ රූප සංඥාම් ප්‍රතිස්ථාපන වෙනවා එතකොට මෙතෙන්ට එනවා මේ කතා කරන්නේ රූප සහ සංඥා දෙක අතර තියෙන නෑදෑකම මේකත් වගේම රූප සහ වේදනා අතර සම්බන්ධකමක් තියෙනවා රූප සහ සංස්කාර අතර සම්බන්ධයක් තියෙනවා. රූප සහ විඥාන අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මේ පෙන්නකොට මේ ඇඟිලි වලින් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ ගත්තොත් මෙහෙම කෙරුවොත් රූප සහ වේදනා අතර සම්බන්ධතාව පෙන්නනවා වගේ නිකන්. මෙහෙම කෙරුවොත් රූප සහ සංඥා අතර සම්බන්ධය පෙන්නනවා. මෙහෙම කරුවොත් රූප සහ සංකාර අතර සම්බන්ධය පේනවා. මෙහෙම කරුවොත් රූප සහ විඥාන අතර සම්බන්ධය පේනවා. එහෙම කළා මේකත් එක්ක සම්බන්ධ කරලා ධම්මචක්ක මුද්දාව කියලා ඇඟිලි ටිකෙන් පෙන්නනවා මේ පහ පස්සත කරලා තියෙන්නේ. නන්නත්තර වෙලා තියෙන මේ දෙකක් එකතු වෙච්ච ගමන් රූප සහ වේදනා අතර සම්බන්ධය ආපු ගමන් මනුස්සයා වේදනාව පිළිබඳ විශේෂඥෙක් වෙනවා. මේ රූප සහ සංඥා අතර සම්බන්ධය අල්ලගත්ත ගමන් sannivedana යතින් එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. එයාට ඕන කෙනෙකුට තේරෙන්න කියලා දෙන්න පුළුවන්. රූප සහ සංස්කාර අතර සම්බන්ධය ආවොත් ඕනේ නිර්මාණ ශිල්පයක් ගෘහ නිර්මාණද නගර නිර්මාණද ඇතුළත ඩෙකරේෂන් පිටත ඩෙකරේෂන් සිම්පල් රූප සහ විඥාන අතර ආපුවාම දාර්ශනිකත්වයක් පහළ වෙනවා ඉතින් ඒව අතර අන්තර් සම්බන්ධතා එක එක විශ්වවිද්‍යාලයක තියෙන ෆැකල්ටිස් වගේ විවිධ විෂයන් තියෙන ඉතින් ඒ අනුව බලන මේ පෙන්වන්නේ මේ සංඥාව නිසා අපි මේ රූප වලට දැර්ධකත්කම් දීගෙන ඒවා මගේ බුදලේ කරගෙන ඒවට කඹුර කඹුර ඉඳලා රූප වලට දාශකම් කර කර ඉඳලා මරණ මොහොතේදී මැරෙන්නවත් වෙලාවක් නැති වෙනවා. ඉන්න කම්ම මේ රූපේදී අපිට වේදනාවෙන් බලන්න පුළුවන් සංඥාවෙන් බලන්න පුළුවන් සංස්කාර වලින් බලන්න පුළුවන්. ඒක අපිට තීන්දුව කරන්න බෑ. ගිය ආත්මෙල තීන්දුව ඇවිල්ලා තියෙන්නේ. මේ කතා කරන්නේ සංඥා සම්බන්ධ කරගෙන ඉතින් ඒකට මේ එක එකට නන් දෙන නන් අනුව නැවත අඳුර ගන්න ඇත්තා රූපෙට දාශකම් කරනවා. ලැබෙන කොයි දෙයක්මුත් කොයි දේ වුණත් හදාගන්න පුළුවන් මනුස්සයට ඒ රූපෝලි නෑ. ඌට කැලක් හම්බෙච්ච එක හැන්දක් හදාගන්න උදන්නවා. ඌට ආයේ මේ හැන්දක් කියලා කඩෙන් ගේන්න හැන්දක් ඕනේ නෑ. හැන්දක් තියෙනවනම් හැන්දේ වැඩ ගන්නවා. නැත්තම් කෝට් කැලේ අරණ්‍යයකට සාමාන්‍ය ගැරන්ටි එකක් ආවත් ඌ දරණේට හදලා කලේ තියෙනවා ආමුදුරු. ආමුදුරු ගැරන්ටිය කියලා එලවන්නේ නෑ. ආරණ්‍යට ගැරන්ටි එකක් ආවත් වැඩ ගන්න දානවා. ඒ හදපු දරණ ඕනේ නෑ. පරිසර වෙලා එන්න එනකොට ආරණ්‍ය වලට. ඔය කවුරු ආවත් උඹලගෙන් වැඩ ගන්න. උඹලා ගෙවල් වල ගෑනුන්ට වැඩ ගන්න බෑ උඹලගේ. ගෑනුන්ට අතපත් දාන්න අපි දන්න වැඩ ගන්න හැටි. ඒ කියන්නේ අපිට ස්කවුටින් තේරෙනවා, ඉම්ප්‍රොවයිසේෂන් තේරෙනවා. ඉම්ප්‍රොම්ප්ටු හැදගන්න දන්නවා. දන්නේ නැත්තම් මහානකමක් නැහැ. දන්නේ නැත්තම් තපසක් නැහැ. ඒකයි පාත්‍රයේ සිවුරු යන පාට බයින් ලැබෙන ඕනම දෙයකින් ඕනම දෙයක් හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මොකද්ද මේ මහානකම කියන්නේ? අපිට මේක ටික ටික ටික උපකරණ ඉල්ලන්න වෙනවනේ. දැන් මොකක්වත් ඕනේ නැහැ. ඕනම දෙයකින් ඕන දෙයක් හදන්න පුළුවන් මිනිහට සංඥා අවශ්‍ය නැහැ. ඔය මෙල්බන් ඒ හාමුදුර කෙනෙක් ඇදුවා අවකන බුදු පිළිමය. ඉතින් හාමුදුර ගිහලා කීයට අරගන්නවා. කීයේ කටු ටික ඔක්කොම කපනවා. අරගෙන ගිහලා ඒකෙන් හරි අසල් තමයි බුදුහාමුදුරගේ මූණ හරි අසන්නේ. යකඩ කැලක් ගත්තා ගිහලා දඬුවරට තියලා ඇල්ලුවා. මේ ග්‍රයින්ඩරයකට තිබ්බා කෑල්ල හදාගෙන ආව බුදු පිළිම හැදුවා. කොන්ක්‍රීට් දාලා කොන්ක්‍රීට් ගාන්න කපනවා. හයිවේ එකනේ නෝට කපනවා. ඉතින් මෙල්බන් නගරේ යනකොට ඈත තියා බුදු පිළිමයක් පේන තියෙනවා. අවකන බුදු පිළිමේ මොනම උපකරණයක්වත් නැහැ. චෛත්‍යයත් එහෙමයි. ඉතින් හදන වෙනියට අච්චු දාණ්ඩ යනම්ම නංගිව කවදාකවත් බෑ මෙහෙන් ගෙනියන්න වෙනවා ඊට වැඩිය බඩු. ඒ හාමුදුරුවෝ කියනවා මොකක්වත් මට ඕනේ නැහැ. මට මේ හිතේ බුදු පිළිම ආවට පස්සේ කොන්ක්‍රීට් වලින් මං හදනවා. මට ඕන කරලා තියෙන්නේ ওই යකඩ ටිකක් කපා ගන්න උපකරණ ටිකක් විතරයි. ඉතින් හාමුදුරුවෝ නැතිකරන්න විනාශකරන්න මෙල්බන් නගරෙන් ආයුධ සෙට් දෙක තුනක් ඇරියා ලංකාවට. ඊට පස්සේ හාමුදුරුවෝගේ අර නිර්මාණශීලීත්වය නැහැ මොට්ට වෙනවා. ආයුධෙත් හදන්න ඕනේ බුදු පිළිමෙත් හදන්න ඕනේ. ඉතින් කියනට සංඥා නැහැ. අපි සාමාන්‍යයෙන් කියන්නේ ওই වඩන්න නියන් જાති කොටක් වරනේ. අශෝකරණට ගනෝ හැමනියම් එකතු කරලා එකක් හදපන්කෝ. ඊට පස්සේ ඒකෙන් වැඩ ගනින්කෝ. ඉතින් කච්චේකින් තරහයි එහෙම කියලා දෙනවාට භාෂාව භාෂාව වෙනස් කරනවාට මේක අඟල් කාලයි භාගෙයි එකමාරය යන්නේ නිකන් ඊට පස්සේ හැමනියම් එකතු කරලා එක නියනක් හදපන් ඒකෙන් වැඩ ගනී. ඉතින් අපේ තියෙන්නේ කණ්ඩ කොටණ්ඩයි දොරට වණ්ඩයි පහන තියණ්ඩයි වංගෙඩිය. හැම දෙයකම එකයි තියෙන්නේ. ඉතර වගේ මේ වගේ ගෲප ගන්න තිබුණේ නෑනේ. කන්න කොටණ්ඩයි, පහන තියණ්ඩයි, දොරට වණ්ඩයි, තව මොකක්ද එකක් තියෙන ඔක්කොටම වංගෙඩි විතරයි. ඒ ඔය ගමයාගේ වැඩි. දැන් ඉන්න මිනිස්සුගේ ගෙදරට කියලා බලන්න මම ඒ අපිට කාමරේ කියලා බලන කොච්චර උපකරණ තියෙනවද කියලා. ඒ ඒ කියන්නේ වැඩ බැරි තාසරලා. වැඩ බැරි තාසරලට ආයුධත් ඕනේ, වෙලාවත් ඕනේ, කලාවත් ඕනේ. ඒක මොකුත් නෑ. අවුෙච්ච වෙලාවේ වැඩේ කරගන්න දන්න මිනිහට සංඥා අවශ්‍ය නෑ. ඒ ඒ උපකරණ ඒ තියෙන එක මොකද්ද? ඒකෙන් වැඩි ගත්තා. දැන් තමයි පොඩ හදාගත්තා. වැඩි ගත්තා. එහෙම නැත්නම් පුත්‍රජානනාතර කියන්න පුළුවන් මේ සිවණක් පිළිසෙට පාත්‍ර සිවුරය අරන් වරේ මහිත් එක්ක යන්න මම මාස 8ක් ඇවිදිනවා. මොනවක්වත් ගෙනියන්නේ නැහැ. ජයටි දණ්ඩක්වත් නැහැ. උණුවතර ඇල්ලතර නැහැ. හරි ආසයි බුදුරජාන්සේක පිටිපස්සේ යන්න. ඒ වෙලාවට ගියා දාන ටිකක් හම්බුනොත් බුදුන් දුන්නා වගේ දෙයියෝ දුන්නා වගේ දිව්‍ය ලෝකේ ගියා වගේ දුන්නේ නැත්තම් මොනව කරන්නේ? වතුර ගොඩක් හම්බුනොත් නාන්න පුළුවන් බොන්න පුළුවන් හරි සන්තෝෂයි. වතුර නැත්තම් ඵලයන් දිගටම ඵලයන්. දැන් අපි යනකොට ඔටුව වගේ වතුරත් අරගෙන ඔක්කොම අරගෙන ගමන් කරන ඉතින් ඒ තරම්ම කොන්දපණ නැහැ බයයි. වැඩේට ලෑස්ති නැහැ. ඒකට සංඥා ගොඩාක් ඕනේ. මේක මේක මේක මේක මේක ලයිස්තු හදා හදා දඟලන්නේ. ඒ කියන්නේ මේ දේවල් හැඩගස ගන්න දන්නේ. ඒකෝට මේ රූපය කොයි වෙලාවක හෝ බලාන ඉන්නකොට ආනාපානෙ ගෙවෙනවා නම් බලාන ඉන්නකොට පිම්බි මැකිලිම ගෙවෙනවා නම් බලාන ඉන්නකොට මේ සක්මුණ ඉබේ කරන දේට පාටපත් වෙනවා නම් එයා හොඳට ලෑස්ති. ඒ නංවණන් ඕනේ නැහැ. හැම රූපයක්ම හැදෙන එකම ශක්තියකින් ඒ ශක්තිය රූප බාටපත් වෙනවා. ආය ශක්ති බාටපත් වෙනවා. අන්න එතෙන්ද යනකොට සංඥා නැහැ. අයිස්ටැට් කුට්ටියක් දියුණාට පස්සේ අයිස් කියන්න බෑ වතුර කියන්න වෙනවා. වතුර වාෂ්පීකරණය කරාට පස්සේ වතුර කියන්නත් බෑ අයිස් කියන්න බෑ වාෂ්ප කියන්න වෙනවා. ඉතින් කවුරු හරි කිව්වොත් නෑ නෑ මේකට අයිස් කියන්න ඕනේ මොකද අයිස් වලින් තමයි වතුර හැදෙන වතුරෙන් තමයි වාෂ්ප වුනේ කියලා ඒ මනස පටව ගන්නවා. ඒ අයිස් වල තියෙන වෙලාවේ හැටි ඒ නිසා ඒ වගේ භාෂාවට අහුවෙන්නේ නැති නිත්‍ය සංඥාට අහුවෙන්නේ නැති સંદર્ભයක් තියෙනවා සංඥාහරහ අපි ඉන්නේ කොච්චර පටලැවිලාද කිව්වොත් අපි අපේ අනන්‍යතාවය පෙන්වන්නේ අපේ ෆොටෝ එකක් අරගෙන. නම අපිට තිබු නම්බර එකකින්. ඕන තැනකට ගිහිල්ලා ඒ ටික නැත්තම් මම ගියාට වැඩක් නැහැ. මගේ ෆොටෝ එක තියෙන්න ඕනේ, මට තිබු නම්බරේ තියෙන්න ඕනේ, නම තියෙන්න ඕනේ. ඒ තරම් අපි සත්තු බාටපත් කරලා තියෙනවා. අපි කැලේ තනියම ජීවත් වෙන නම් මොන ෆොටෝද අපිට? මොන නන්ද අපිට? මොන අංකද අපිට? ඌ කැලේ ශ්‍රීලව් ටිකක් ඉන්නවා අපි ඒක එකෙකුට දාලා තියෙනවා ඍජු මුදලාලි කියලා නම. තව එකෙක් ඉන්නවා ඌටත් නමක් දාලා තියෙන නැත්නම් රිලව් අපි අඳුරන්නේ නැහැ. උන්නත් ඔය ගියොත් එක දෙල්ලමගේ නෙවෙයි මම හරියට ගහනනේ උන්න. කට්ටියත් එක්ක යනකොට ඌ අඳුරන්නේ නැහැ ධම්මජීව හාමුදුර කවුද පිටිපස්සේ නාමර කවුද කියලා ඌ ඉතින් බලාගෙන කෝකට ගැලුවේ කියලා. ඌ අල්ලන්න බෑ. මොකද ඌ සංඥා ගන්නෑ. ඒක මට හරි ලාභයි. එද මම ගැව්වොත් පිටිපස්සින් ආමුදුරට හපන්නේ. මට ප්‍රශ්න නැහැ. සංඥා පටලවිලා තියෙන්නේ මගේ ලාභයට. ඒකට ඒ සත්තුන්ගේ අපි ඕගොල්ලෝ හිතන සංඥා නැහැ කියලා උන්නේ ඇති සංඥා. අපි දන්නේ නැහැ. අපි හිතන්නේ ඒක වනතර ක්‍රමයක්. ඒක මේ නොදීවුණු ක්‍රමයක්. මොකද අපිට සංඥාවකින් අපි නම් කළා නැහැ. බුදුජානනාංශය සඳහන් කර තිනවා සංඥාවකින් කෙලසිච්ච නැති දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. නමක් නැති දෙයක් ලෝකේ නැහැ. නමක් දෙන්නේ මොකටද ඛණ්ඩ. මොනම දෙයකට උනත් අපි නමක් දෙන්නේ ඒක ඒක ඛණ්ඩ තමයි. ඒ නම් නොදී කියන දේවල් තියෙනවනේ ලෝකේ. ඒ වගේ දුක නැහැ. පන්ති කාමරේ ළමයට උගන්වන්නේ මොනවද නම් නොදීප දේවල් වලට නම් දීලා භාෂාවක් විදිහට උගන්වනවා ඉතිහාසයේ විදිහට උගන්වනවා භූගෝලයේ විදිහට ඒක ළමයින් අහනවා ඊගාදාසි විභාග ප්‍රශ්න පත්‍රයේ මේක දන්නවාද කියලා. අදාළ නැහැ. කිසිම අදාළකමක් නැහැ. ළමයාගේ ජීවිතයට අදාළ නැති දේවල් ගිලලා දාලා ඔලුවට මහානම් කරගෙන ඉඳලා පහුවෙන විභාගෙට ආන. විකාරනේ. අදාළ දේවල් වලට නම් ගන්න ටිකක් අපි දාගන්නවා. ඒක ඉතින් ඒ සුළු කොටසක්. වැද්දන්ගේ එහෙම භාෂාවේ බොහෝ වචන ටිකයි තියෙන්නේ. සංකර වෙන්න වෙන්න ඔය ඇමරිකාවේ එංගලන්තයේ දෙකේම ඉංග්‍රීසි තියෙන්නේ. ඒ දෙකේ ඉංග්‍රීසි ආදි දෙකක්. ඒක ලියුල් ලියා ගන්නකොට අන්තිමට යුද්ධයක් වෙනවා. මොකද ප්‍රශ්නේ? එක වචෙන්ද උත්තර වචන දෙකයි. අර මේ ගෑස් කියනොට මේ පෙට්‍රල් කියලා කියනවා. අල්ලන්න බෑ. ඒ භාෂාව ඉංග්‍රීසි කියලා ඒ අරි කියලා කතා කරනකොට මොන දිහා බලලා hina වෙනවා. මොකද යා ඇමරිකාට ගිහලා ඇමරික ඉංග්‍රීසි මේ මේ එංගලන්ත ඉංග්‍රීසි කතා කරනවා. එංගලන්තෙට ගිහලා ඇමරිකන් ඉංග්‍රීසි කතා කරනවා. අපිට ඉංග්‍රීසි කොහොමඩක්වත් දන්නේ නැති එකනට කොහොම හරි කතා කරන්න තියෙනවනම් ලොකු දෙයක්. උන් ගියාට පස්සේ කියන්නේ ඔයා කතා කරන්නේ ඇමරිකන් ඉංග්‍රීසි ඕක අපිට තේරෙන්නේ නැහැ කියලා. සම් ඔක්කොම සංඥා ප්‍රශ්න. ඉතින් මේ සංඥා ඔක්කොම ගෙවම් කරන්න පුළුවන් මේ ලෝකෙ ඉඳද්දී ඒක තමයි තනි වුණා. ඒක තමයි තනිකන් දෝෂේ කියන්නේ. එතන නින්දට වැටෙනවා කියන්නේ. එතන එපා වෙනවයි කියන්නේ. ඒකාකාරී කියලා කියන්නේ. අසරණ බව තේරෙන්නේ. අන්නේ අසරණ බව තේරෙනකොට ජීවිත පරිත්‍යාගයෙන් එගොඩට යන්න කැමැති කෙනා ඒක බුදුහාමරෝ දෙන දෙයක් නෙවෙයි. ගිනාපු ජම්ම දායයක් තියෙනවා. ඒකට යන්න පුළුවන්. භාවනා කරන හැම කෙනාම උතෙන්ට යනවා. ඒක කරදරයකට ගණන් ගන්නවා බැග් එකකට ගණන් ගන්නවා අරියාජුකට ගණන් ගන්නවා කියා ගන්න බෑ කියලා කියනවා නමුත් හයේ අවුරුදු 6 ළමයි ඔක්කොමලා නා නෙවෙයි බොහෝම ඉක්මනට මේක කියනවා වැඩි කියන්නේ කියන්නේ මොකද වැඩි කියන්නේ මේක අකරතැබ්බයක් කියලා දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඒක කියන්නේ කොහොමද න සංඤ සංඤේ නෝපි විසඤ්ඤේ න න විසඤ්ඤ සංඤේ නෝපි විසඤ්ඤේ න විභූත සංඤේවං සමේතස විභූති රූපං සංඥා නිදානානි පපංච සංකා මේ රූපෙට දෙන සංඥාව නැති වෙනකොට රූපේ විභූත වෙනවා රූපේ අදාළ නැති වෙනවා රූපේ රූපයක් වඩපත් වෙන්නේ ඒකට නමක් දුන්නොත් විතරයි නමක් දුන්නේ නැත්නම් අදාළ නැහැ අපිට කණ්ඩෝන හොට අපි දන්නේ හැම එකටම රූප දීලා තිනවා ගසට නමකී ගස මැරුණා මේක නමකී පොත්තට නමකී පොත්තේ ඇටේට එක නමකී මිතුන් පදේ තෝරාලා කියන්සයි කියලා බත් කාලා කාලා කාලා ගෝයන් ගහට එක නමක් මැරිච්චාම එක නමක් පොත්තට එක නමක් සුබුලට එක නමක් ඇටේට එක නමක් තේවත්තකට ගිහිල්ලා අහන්න බලන්න මිනිස්සෙකින් දෙමළ මිනිස්සෙකින් තේ ගහයි කෑලිවට දාලා තියෙනවා ඛණ්ඩම තමයි කැමරට දැන් එන්න විස්තර නංවනක් තියෙනවා අපි දන්නේ නැති දෙයකට නමක් නැති එක කියලා කියනවා ඒ දන්නවා වැඩි වෙනකොට කෙලස් වැඩි නම් වැඩි වෙනකොට කෙලස් වැඩි භාෂාව සංකර වෙන්න වෙන්න කෙලස් වැඩි ඉතින් අද මේ තාක්ෂණය නිසා එන්නේ එන්නේ සංකර කරගෙන කරගෙන යනවා. නමුත් දැන් උනත් භාවනා කළා රූපේ ගෙවන් වෙනකම් භාවනා කරනවා කියන එකට අවුරුදු 7ක් යන්නේ බොහෝම කෙටි කාලෙකින් වෙනවා ඒක බැග් එකකට කරදරයකට ගණන් ගත්තොත් අවුරුදු 7 කිවත් කරන්න බෑ ඒක ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් නම් මෙන්න මෙහෙම දෙයක් උණයි කියලා ඒක සාකච්ඡාවට ගන්න පුළුවන්. ගන්නෑ. මොකද ප්‍රකාශ කරන්නේ ඒක වැරද්දක් කියලා හිතනවා. ඉතින් අපි මේ වෙලාවේදී සාකච්ඡා කරගෙන ඒක වැරද්දක් නෙවෙයි. ඒක හෙලි කරපන්. ඒකේ විශාල රහසක් තියෙනවා. මේ මානසික විකා මේ විපරිණාමයක් වෙනවා. ඒ හරහා නිවන් මාර්ගයක් පාදා ගන්න පුළුවන්. ඒක නිසා ඇති දේ ඇති හැටියට වෙන්න අරින්න, ක්ලාන්ත වෙන්න නැතුව, වක්කාර කරන්න නැතුව ඒක හෙලි කරනවා කියන එක ඒ තරම්ම අපේ භාෂාව චපලයි. අපි ඇත්ත කතා කරන්න දන්නේම නැහැ. සෝබනේ අතිශෝක්තියයි ඇත්ත ඇත්ත වශයෙන් කියන්නේ ආර්යයන් වහන්සේලා විතරයි. ඒ නිසා අපි ආර්යයන් වහන්සේනමක් වීම සඳහා මේ සංඥාව වෙනස් වෙන හැටි ඉස්සලා ආස්වාද ප්‍රසවාද දෙක විනම් කරන්න පුළුවන් වුණා, මෙනෙහි කර ගන්න පුළුවන් වුණා, පහු වෙනකොට ඒ දෙක අතර වෙනස නැති වුණා. ඊට පස්සේ වෙනකොට හුස්ම ගන්න බවත් නැතක නැති වුණා කියලා ඒ ක්‍රමයට වෙච්ච නැති කෙනෙක් නෑ කියා ගන්න බැරිකම තියෙනවා. ඒකට හේතුව අකරතැබ්බයක් කියලා හිතන නිසා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී විවෘත ආර්ධනාවක් කරනවා. කරුණාකල භාවනාදී වෙන කිසිම දෙයක් විශ්ි කරන්න එපා. වෙච්ච දේ වෙච්ච හැටියට කියන්නේ. එතකොට තව කෙනෙකුට නිකන් අත දෙන්න පුළුවන්කමක් තියෙනවා. හැම කෙනාම මේක සුද්ධ කරන්න ආවා. ගන්න ලැබෙන අත්දැකීම් සංස්කරණය කරනවා. කෙලස්. ඇති ඇටියට කියන්නේ එතකොට ප්‍රපංච නැහැ. හිත කරන දේ පිළිබඳ හිතවිල්ලක් නැහැ. තියෙන දේ තියෙන විදිහට කිව්වා. මේ ප්‍රපංච නිසා තමයි මේ ඔක්කොම පටලවිල්ල ලෝකේ තියෙන මේ කතන්දර හදාගෙන එහෙම නැත්නම් මේ එකිනෙකා පිළිබඳ මත හදාගෙන න්යාය හතුරා මෙයා මිතුරා කියලා ෂේරම ප්‍රපංච තියෙන්නේ manussකම ඉතුරුයි ප්‍රපංච නැති අවශ්‍යයි. manussකමට කද්දාකත් එළියට එන්න බෑ ප්‍රපංච කරන තාක්කල්. ඒවා ගැන වමාරා කමින් කතන්දර හදන තාක්කල් ඉතින් හීන කියන්නේ ඒක තමයි. ඒ නිසා රූපය හරහා සංඥාව හරහා විතරයි මේ කතා කරන්නේ. ඊට පස්සේ දැන් යනවා අපි ඊගාව සූත්‍රයේදී මේ තවදුරටත් කලහ විවාද සූත්‍රයේදී ඇයි මේ මිනිස්සු තෝතෝ වරපල කියන්නේ දඬු මුගුරු අරගෙන රණ්ඩු කරන්නේ අටවන ලද පටවන ලද සංඥාවක් එක්ක. ප්‍රභාකරන් කියන්නේ කවුදවත් කියලා දැන්නේ ප්‍රභාකරන් කියනකොට කැත්ත පොල්ල අතර ගන්න. මේ මනුස්සයා ඥානද පිරිමිති කියන්නේ දන්නෙත් නැහැ. ඒ තරමටම ජනමාධ්‍ය අපිව පිසුනරවලා තියෙනවා. මෙයා හතුරා කියලා දේවදත්ත කියනකොටම අපිට එන්නේ තරහ අදහසක්. ඒ තරමටම මිනිස්සුන් අන්දලා ඒ රූප දක්වලා තිනවා. ඉතින් අපි මුර්ග සම්වත්තර තෙමිච්ච පිස්සෝ වගේ අහුවෙන අහුවෙන දේ ආයුධයක් කරන දකින් දකින් මෙත් එක රණ්ඩු කරනවා. මේ ඔළුවට දාපු දේවල් කියලා දන්නවනේ. ප්‍රകൃතියේ එහෙම දෙයක් නැහැ කාගවත් ගන්න. ඒක දකින්න බෑ. එකක් භාවනා කරලා නැහැ. අනිත් එක අපි භාෂාවට වශී වෙලා එක එකන ඔළුවට දාපු මතිමතාන්තරට වශී වෙලා තියෙන අයින් කරන්න එපා. හැබැයි ඒක විවේචනාත්මකව බලන්න. බලනකොට කලහ විවාද සූත්‍රයේ ඉදිබුදුයන්සෙ පෙන්නනවා මේ හත් මේ මොනවද කියන්නේ වෙරළු ගෙඩිය අටකටකට කඩාගෙන අත්කුළු පව් වගේ හිටිය අපි බෙදාගෙන අද මොකද මේ ඇට වැලේ පැලෙන්නේ වැට එනකොට ආගෙන අපි එනකොට බැලවිනියට තිබුණ එක අම්මගේ එක බඩවැල දෙකට කඩන ආපු එවුන්. දැන් මේ ගෑණි වගත්තට පස්සේ ගෑණි කියනවා ගහපිය බෙල්ලට ගහපිය උදුළු බන්දේ මැරලා යන්න ඕකට එහෙම කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් අයියට ගහනවා මල්ලිට ගහනවා. මොකද මේ? උළුවට දාන කවුඩෝ දාන ස්ක්‍රිප්ට් එක. ඉතින් ඊට පස්සේ පිස්ස වගේ උදුළු මේ මිහිඳු මහරතන් වහන්සේ අම්මයි තාත්තා දෙන්නම මැරුවා. පරණාත්මෙන්. ගෑණි කිව්වා මේක මල වාචක් මේක ඉද තියන කැහ කැහ ඉන්නවා කැලි බෙල්ල වගේ ඔන්නෝගේ කිල්ල කැලිට කිල්ල මල දානවා මොකලන් මාදා ඉතින් ඊට පස්සේ දැන් මහා ශ්‍රාවක වෙලා ඉන්නකොට ඇඟ නිල් වෙලා ඇයි ඒ නිල් වෙනකන් ගහලා දෙමව්පියන් ඇඟ නිල් වෙන අපවත් වෙන්නේ හොට හොරු ඇවිල්ලා තැලුවා ඇඟ මේ ඔක්කොම ඇට හාල්ලට ගාන්න කුඩු වෙනකන් තැලුවා ඒ ශාන්ති බැලුවක් කොහොමඩක් ගැලවෙන්න බෑ. රහත් නෙවෙයි, අග්‍ර අග්‍ර ශාවක නෙවෙයි. ඊට පස්සේ නිකන් හිටියා. ඇට හාල්ලට වෙනකන් තැළුවා. මොකද පෙරාත්මක අම්මයි තාත්තා දෙන්නම තල්ලා. ඒ මොකද ඒ? ඉදර හොඳ කියලා. මේ මොන මගුලක්ද මේ ගේ ඇතු හැමතැනම චූ කරනවා, සාරාමෙත් බඩ යනවා. ඉදර පියවට ධායෙන්න බෑ මේ නාගේ නාගේචේ ගිහලා ඔන්න මරලා වරින් කියලා. සිම්පල්. හරිම සිම්පල්. මොකද ගෑණිනේ. සංඥා. ඒ නිසා අපි මේ කාගේ න්‍යාය පත්‍රයට නටන්නේ අපිට මේ මොකද වෙලා තියෙන්නේ මේ හනුමගනි සිබ්බාගේ මොකද මේ වලිගෙපු ඉච්ඡාගෙන නටන්නේ කවුද මේ මොකද හින්දුවේ තියෙන ඒක ඇල්ල මතක් වෙන්නේ නැහැ මේ ගින්න දුන්නේ කවුදෝ කියලා අඬනවා මට මතක නැහැ දෙකක් තියෙනවා සින්දු කැලේ දෙකක් එකම මතක් වෙන්නේ නැහැ ඒක මට කවුද මට මේ ගින්දර දුන්නේ සංඥාව වැන්ද ප්‍රේමේ තරං හෙළූ කඳුළු මහා සාගරේ සාමානයි යම මේ සාමානයි ඈ ඔබ හින්දා මේ ගින්න දුන්නේ උඹ නේද අම්මේ නැතුවාද උඹ පෙම්කලේ කවුරුන්ද මට මේ ගින්න දුන්නේ සංඥාවක් අපි මේ අම්මට හේතු කරනවා ගෑනිට හේතු කරනවා තාත්තට හේතු කරනවා ඔළුවට සංඥාවක් දාගත්තට පස්සේ අබගාපු එකෙක් වගේ දුවපන් අම්මා වලිගේ උඩ තියාගෙන දුවන්නේ. ඉතින් මේක දැක්කනම් මේ සංඥාව විසින් නටවන ලද නාඩගමක් මේකේ තියෙන්නේ. ඇයි අපි කලහ විවාද වලට යන්නේ කියලා. කලහ විවාද සූත්‍රයේ ලස්සන සමීකරණයක් පෙන්වනවා. බුදුජානනාංශේ. ඉතින් ඥාන සංසේකේ කොටසක් කරන ටිකක් කරන පෙන්නනවා. අපිව වයින් කරලා වලිගේ ගිනිසිබ්බ හනුවා වගේ තියලා තිබ්බට පස්සේ අපි ගෙන්ගෙට පැන පැන පහළවල් ගිනිසිය තියා දිව්වට මේ හනුවගේ ප්‍රകൃතිය නෙවෙයි මේ. අපි හරි අහිංසක මිනිස්සු. කවුදෝ අපේ වලිගෙට ගිනි තියලා. බුදුසසුනස කියන්නේ මං ගිනි තියන්නෙත් නෑ මං ගිනි තියන තරහක් නෑ මං කියන්නම් ওই වලිග ගිනි තියපච්ච ප්‍රශ්න තියෙන ප්‍රകൃතිය දුකක් නෙවෙයි. ප්‍රകൃතිය එහෙම කන්නේ ඒ නිසා කරුණා කළා කාගේ න්‍යාය පත්‍රයද උදේ ඉඳලා හඳ යනකන් දුවන්නේ කියලා බලන්න අපි ආවම බලන්න අපේ කලාවිවාද සූත්‍රේ පටන් ගන්නවා. කුතෝ පහූතා කලහා විවාදා පරිදේව ශෝකා සහ මච්චරාව මානාති මානා සහ පේසුනාච කුතෝ පහූතා තදින්ග රූහි කුතෝ පහූතා කලහා විවාදා කලහා විවාදය කොතනින් හටගත්තාහුද ඒ වගේම පරිදේව ශෝකා සහ මච්චරාව ශෝක පරිදේව හැඬීම් වැළපීම් මච්චරිය ඒ වගේම මාන අතිමාන කියන ක්ලේශ ධර්ම කේලාම් කීම ආදිය මේ හැම කෙලෙස් ධර්මයන්ම ඇතිවන්නේ කොතනින්ද කියන එකයි මූලික ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීම වශයෙන් තමයි මේ සූත්‍රය ගාථා 16කින් සමන්විත මේ සූත්‍රය ක්‍රමක්‍රමයෙන් විකාශනය වන්නේ. ප්‍රතිත් සමුප්පාද න්‍යායට අනුව කලහ විවාද වලට හේතුව හැටියට දක්වනවා පියා පහූතා කලහ විවාදා. යම් යම් දේවල් ප්‍රිය වශයෙන් සැලකීම නිසා කලහ විවාද ආදී ඇති වෙන බව දක්වනවා. හරියට ධම්මලක පුරුක් වගේ විකාශනය වන්නේ මේ සූත්‍රය. ඊළඟට ප්‍රශ්නකරු අහන ප්‍රශ්නය ඒ පිය කියන අදහස ඇතිවන්නේ කොහොමද? ඒකට හේතුව හැටියට දක්වන්නේ ඡන්දය. ඡන්ද නිදානානි පියානි ලෝකේ. ලෝකයේ ප්‍රිය හැටියට සලකන දේවල් ඡන්දය, කැමැත්ත, ඕනෑකම, ආසාව ආදිය මුල් කරගෙනයි. ඒ ඡන්දය මුල් කරගෙනයි ප්‍රිය කියන අදහස ඇතිවන්නේ. ඊළඟට ඡන්දය ඇතිවන්නේ මොකක් නිසාද කියන ප්‍රශ්නය අහනවා. ඒකට හේතු වශයෙන් දක්වන්නේ සාතං අසාතං සාත අසාත කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් දක්වන්න පුළුවන් සැප දුක් වේදනා කියලා. මනාප අමනාප වේදනා කියලත් ගන්න පුළුවන්. සැප දුක් වේදනා තමයි අර ඡන්දයට හේතුව හැටියට දක්වන්නේ. ඊළඟට මේ සාතං අසාතං කියන බෙහෙදයට හේතුව අහනවා. ඒකට තමයි ප්‍රකාශ කරන්නේ පස්ස හේතුවයි කියලා. පස්සය නිසයි අර සැප දුක් වේදනා ඇතිවන්නේ. ඊළඟට අහනවා ස්පර්ශයට හේතුව කුමක්ද කියලා. ඒක අපි දැනටමත් සඳහන් කරලා තියෙන්නේ. පස්සෝනු ලෝකස්මින් කුතෝ නිදානෝ කියලා අහපු ප්‍රශ්නය. අපි මේ විවරණය ආරම්භ කළේ එතනින්. ඒකට දුන්න පිළිතුර නාමංච රූපංච. එතකොට පස්ස කියන ධම්මලේ මෙහයින් තියෙන්නේ නාම රූපය. ඔන්න ඊළඟට නාම රූපයටත් මෙහයින් ඊටත් වඩා ගැඹුරට යන තැන තමයි මෙතන දැන් අපි ඇවිල්ලා තියෙන තැන. න සංඤ සංඤී ආදී ගාතාව. මක්නිසාද රූපේ විභූතේ න කුසන්ති පස්සා. මෙතන අහන ප්‍රශ්නයත් හරි අමුතු විදියයි. ස්පර්ශය නිකම්ම නිරුද්ධ වීමක් නොවේ මෙතන කියන්නේ ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ කෙසේද කියන එක. ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ කෙසේද කියන එක. ඒක තමයි ඇත්තටම පොඩ්ඩක් ඈ. ඒක තමයි ඇත්තට භාවනාවේ පෙන්වන්නේ. තියෙන ඔක්කොම ස්පර්ශ කරන්න බැඳිලා නැහැ අපි. අපිට පුළුවන් ගන්න ප්‍රමාණයක් අකරද අඩු ප්‍රමාණයක ස්පර්ශ කරලා අනික ස්පර්ශය ඒකේ නාමයෙන් අයින් කරන්න. ඒක නිසා අපි ආනාපාන ස්පර්ශක දින්නා දක්කලා අනික දුක් අපි ස්පර්ශ කරන්නේ නැහැ. අපි ආනාපාන වගේ මධ්‍යස්ථ අරමුණක් ස්පර්ශ කෙරුවේ නැත්නම් සියල්ලම අපිව ස්පර්ශ කරනවා. එකවරකට එකයි ස්පර්ශ කරන්න පුළුවන්. ඒ නිසා දන්න මධ්‍යස්ථ උදාසීන නොමිලේ ලැබෙන චක්‍රීය අරමුණක් අරගෙන නැවත නැවත වෙන අරමුණක් ගන්න ස්පර්ශ කර කර ඉන්න කම්මැලි. ඒ කියන්නේ අනික් කරදරේ ඉන්නේ නැහැ. ඒ නිසා එතෙන්ට යනකම් කෙනෙක් ශ්‍රද්ධාවක් ඇති කරන්න පුළුවන්. එතෙන්ට යනකම් කෙනෙකුට සතිය ඇති කරන්න පුළුවන්. එතෙන්ට යනකම් කෙනෙකුට සීලය ඇති කරන්න පුළුවන් ද කියලා බැලුවොත් කැමති කෙනෙකුට පුළුවන් තව කෙනෙක්ගේ සහයෝගය ඇති කරගන්න. නමුත් අපි කියනවා අර කරදර හොඳයි මේ ඒකාකාරී ආනාපානෙට වැඩිය කියලා. ඉතින් එයාගේ ඡන්දෙනේ. එයා ඊට පස්සේ ඡන්දේ ඊට පස්සේ ප්‍රියමනාප දිගේ යනවා. ඉතින් ඒකට කාටවත් දොස් කියන්න බෑ. මේක බුරිදත්ත සූත්‍රයේ ජාතකයේදී සර්වඥාන්සේ දේශනා කරනවා මේ ලෝකේ දෙයියෝ මැවුවා නම් ඇයි මේ මසුරුකම මැව්වේ කියලා. ඇයි මේ මුසාව මැව්වේ කියලා. ඇයි මේ මේ මේකේ තියෙන පරිදේවනා පරිදේව ශෝකා සහමච්චරාජ මේ ශෝක පරිදේව මොකටද මේ වෙන්නේ මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් නම් මුසාව මෙව්වේ මොකටද ඇයි මච්චරිය මෙව්වේ මොකටද මිනිස්සු මහල මිනිස්සුන්ට ඇති වෙන්න දෙන්න තිබුණානේ පුදුමාකාර මේ තර්කණයකින් කියනවා ලියනාසේ මවල තියෙන්නේ හොඳ දෙයක් නෙවෙයි තන්නේ කර දුකක්. මොකටද මනුස්සයට මුසාව? මොකටද මනුස්සයට මච්ච මේ මේ චපලකම? ඇයි මේ අනු රවට්ටන ගතිය? මේක නැතුව මවන්න තිබ්බනේ මවනවා නම් ඒ නිසා මේකට කියන්නේ නිර්මාපකය කියලා නෙවෙයි විනාශකයයි කියලා. මවලා තියෙන හැටියක් මවලා තියෙන දුක. ඉමෙව්වා නම් එහෙම කන්නේ නෙවෙයි. මවන්නේ Taman ස්පර්ශ කරන්නේ Tamanට ඕනේ දේ ලක්ෂයක් තියෙන ඕනේ වෙලාවක ස්පර්ශ කරන්න. අපි ස්පර්ශ කරන්නේ මගේ මනාපදේ. ඒ කියන්නේ මම මනාප දුක් ටික තමයි ස්පර්ශ කරන්නේ. ඉතින් බුදුරජාණන්සේගේ අහිංසක යෝජනා තමයි මධ්‍යස්ත දෙයක් ස්පර්ශ කරවා. මනාපමන අප නැති. ඒක කම්මැලිකම එන්න එපායි. ඉතින් ඉන්නවද කවුරු හරි භාවනා කරනකොට කම්මැලිකම ඇති වෙච්ච නැති කෙනෙක්? ඒක ඇති කරන විනාඩි 15නේ භාවනා කරන්න ඕනේ. විනාඩි 15 වෙනකොට කම්මැලිකම එනවා. ඉතින් නලියනවා. විනාරුණක් ඉල්ලනවා. වෙන භාවනා මධ්‍යස්ථානයක් වෙන ගුරුවරෙක් ගාවට යනවා. මොකද මේ එපාකම නැති කරන්න ඒ වෙනකොට මනාපමනාප තියෙනවනේ. හරිසෝ. තින්සා හැම හැම කෙනාම හැම චිත්තක්ෂණයක වග වෙන්න ඕනේ. බුදුහමරෝ පෙන්ලා දීලා තියෙන මේ උදාසීන අරමුණ නැවත නැවත ලැබෙන අරමුණ මේ මේ උපේක්ෂක අරමුණ ජම්මදායාජය. කාටවත් නැහැ කියන්න බෑ. ඒ තියේදී සාතං අසාතං ප්‍රියමනාප ස්පර්ශ ඡන්ද රාග ඇති කරගන්නේ මේ මධ්‍යස්ථ අරමුණේ ඇති වෙන පාළු ගතිය නැති කරන්නේ. ඒකට තියෙන නීරස ගතිය නැති කරන්නේ. කබලෙ ලිපටනේ වැටෙන්නේ. ඉතින් මේ දුක දන්නේ නැති කෙනෙකුට මේ භාවනාව හරියන්නේ නැහැ නේ. සංසාර දුක දැනගන්න ඕන මෙතෙක් කල් ඉල්ලගෙන කෑවේ මේ ලක්ෂයක් දේවල් වලින් අපේ රුචි දේ තෝරගත්තා. සාතා සාත ප්‍රේමනාප දේ. බුදුන්ස කියන ඕක මම දැකලා තියෙන නිසා මනාපමනාප නැති එකක් දෙන්නම් මම. උඹටත් තේරෙන මටත් තේරෙන. අන්න ඒකෙම හිත පවත්වපන්. දිගට මේපා. ඊට වැඩිය අද. අදට වැඩිය හෙට. ඒකට ක්‍රමසා විදි හොයපන්. උඹට තේරෙයි උඹ අත්චරියාවට කටයුතු කරනවා කියලා. කරුණාවට කටයුතු කරනවා. ඒකට කලහ විවාද කරන්න වෙලාවක් නැහැ. මම ඉන්නේ කවුරක්වත් පොරගන දෙයකට නෙවෙයි. මේ සීසෝ එකේ දෙපැත්තේ වාඩි වෙන්නේ කට්ටිය කවදද මම මැද වාඩි වෙනවා. සීසෝ පදිනවා මම. හැබැයි මම මැද ඉඳගන්නේ. අයි අයිනේ ඉඳගන්න කට්ටියත් ඉඳ ගන්න කියන්නේ. ඒගොල්ලෝ පදිනවා. මට පැදුම් ලැබෙනවා. මම පුළුවන් තරම් මැදට එනවා. ඒ නිසා ඕනම තැනකට යන්න ජීවන නිතරම ජයගන්න. නිවන් මාර්ගයට කිසිම රණ්ඩුවක් නැහැ. අපිට ඕන කරලා තියෙන රණ්ඩුව නම් ජය පරාජය සාත අසාත ප්‍රියමනාප අප්‍රියමනාප තියෙනවා. මේ මධ්‍යස්ථ දෙයට වෙලා ඉන්න හුස්ම ගන්න එක වළක්වන්න හරි හුස්ම ගන්න එක දැන ගැනීම වළක්වන්න හරි යමෙක්වත් දේවෙක්වත් මසුරෙක්වත් මාරෙක්වත් තියෙනවා. කොයි දේ කරද්දිත් ඒක බලන්න පුළුවන්. වළක්වන එකම දේ නීරසයි. කෙපාවේ. ඉතිවිදී හොඳයි කලාව විවාද. ওই පික්චර් එකක් පෙන්නුවත් මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තන මේ මේ හුලකට වැන්න කෙහෙල්ලල්ලක් පැය තුනක් පෙන්නා හිට බලයි. පිස්සු වේගෙ ෆයිට් නෑ. මරණයක් නෑ, මලකඳක් නෑ, කෙල්ලෙක් නෑ, කොල්ලෙක් නෑ, දුෂ්ටෙක් නෑ, ඉතින් වැඩි වෙන්නේ නෑ. දැන් කෙහෙල් දැල්ලක් වැඩි වෙන්නේ තියෙනවා. කුලකට. ගල් ගහයි. අපිට ඕනේ ෆයිට් එක. ඉතින් ෆයිට් එක දීලා කියන බාන ටෙන්ෂන් එක එනවා ලිංගික හැඟීම් පහළ වෙනවා. ඉතින් ඒකනේ ඉතින් සල්ලි දිලා ඉල්ලන්නේ. ඒකනේ ඇක්ෂන් පැක් ලොකු තිරේ දාලා පෙන්නකොහම බොක්ස් ඔෆිස් නේ ඔක්කොම වර්තා බිඳගෙන යනවා කට්ටිය. කට අරගෙන බලන්න වෙන්නේ. මේ තමන් ළඟ තියෙන දේ අතහැරලා ඉතින් බුදුහාමුදුරන්ට මොකද වෙන්නේ එතකොට? බුද්ධ ගෞරවයට මොකද වෙන්නේ එතකොට? ධර්මයට මොකද වෙන්නේ එතකොට? සංඝයාට මොකද වෙන්නේ එතකොට? සීලයට මොකද වෙන්නේ එතකොට? මේ මේ චිත්‍රපටිශාලාවට යන්න ගියාම කවුරු හරි මේ බුද්ධ ආගම් දබුද්ධ ආගම්ද කියලා අහනවාද? දැන් කොයි එකකටත් ටිකට් දෙනවා. උට ඕන ටිකට් තිබුණා ගන්නනේ. ඉතින් අපේ කට්ටිය ගිහිල්ලා ඒක බලලා අර සාතා සාත දාගෙන මධ්‍යස්ථභාවය නැති කරගන්න. ඒක කිසි දෝෂයක් නැහැ. ඒ කිසි දෝෂයක් නැහැ දැනගෙන කරනවා නම්. මේ කාටවත් දොස් කියන්න එපා. මේ මධ්‍යස්ථ දෙය මෙච්චර නොමිලේ ලැබෙද්දී අපි මේ කලහ විවාද වලට කොච්චර කැමතිද? ඒකද වෙලා අපි කොහොමද ප්‍රබහා කරන්න බණින්නේ? අපි කොහොමද ඇමරිකන් කොන්ස්පිරසි තියරි එකට බණින්නේ? මේක තමයි ක්‍රමය. අපි ගිහිල්ලා මේ කලබල දෙයට යනවා නම් ඔච්චර තමයි අපිට ලැබෙන්නේ. ඒ වෙනුවට කොච්චර කවුරු මොනවා කරත් තමන්ගේ අර උදාසීන අරමුණ ජීවිතේ පුරාවට තමන් එක ඉන්නවා. ඉතින් ඒකට අපි ඒක වෙනුවට මෙතන පෙන්වන්නේ කලා විවාද වලට ප්‍රිය වීම නිසා අපි කලා විවාද වලට පැටලෙන හැටි. අපි ඒක දිගේ යන්න තව ටිකක් ඉස්සරහට. ස්පර්ශය නිකම්ම නිරුද්ධ වීමක් නොවේ මෙතන කියන්නේ. ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ කෙසේද කියන එක. කවර අවස්ථාවකද කියන එක. එතකොට රූපේ විභූතේ න පුසන්ති පස්සා. රූපය නැති වූ කලෙහි ස්පර්ශයෝ ස්පර්ශ නොකිරෙත්. ඊට පිළිතුරු වශයෙන් තමයි න සංඤ සංඤී ආදී ගාතාව දේශනා කරලා තියෙන්නේ. ඊට වඩා ගැඹුරු ලෝකෝත්තර වශයෙන් විමුක්ත තත්වයක්. සුඛ දුක්ඛ ඒ වගේම රූප රූප සංඥාවයි මෙතන කියවෙන්නේ. මෙතන සංඥාව පිළිබඳ ප්‍රශ්නයක්. මේ මුළු මහත් විග්‍රහයම කුළු ගැන්වෙන අවස්ථාව තමයි මේ කියන න සංඤ සංඤී ආදී ගාථාව. ඒක 13 වෙනි ගාථාව හැටියටයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒබඳු ධර්ම විග්‍රහයක් කෙලවර වන්නේ නිර්වාණයෙන්. නිවනින් කුළු ගන්වන්නේ. ඒක නිසා නිවන් සිතක් පිළිබඳ తත්වයයි මෙතනින් කියවන්නේ. කියවෙන්නේ. ප්‍රතිෂේධ හතරක් මෙතන තියෙනවා. නෑ නෑ නෑ නෑ කියලා හතරක් මෙතන තිබෙනවා. න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී මේ නෑ නෑ හතරම අර ලෝකෝත්තර විදියේ එක්තරා සංඥා මට්ටමක්. පුදුම විදියේ සංඥා මට්ටමක් මේක. එතකොට මේ සංඥා ශීර්ෂයෙන් මේ ධර්මයේ ගැඹුරුම අංශයක් පිළිබඳ විග්‍රහයක් මෙතන කියන්නේ. මක්නිසාද බුදු වහන්සේ ප්‍රකාශ කළා මෙතන රූපයෙන් ගැලවීමට නම් රූප සංඥාවෙන් ගැලවෙන්න ඕන. ඒක ඊටාත්ම ගැඹුරු දෙයක්. අර අන්තෝ ජටා බහිජටා සූත්‍රයේ සඳහන් කළ නාමංච රූපංච නාමංච රූපංච පටිඝං රූප සංඥාච. එතන රූප සංඥා කියලා කීම විශේෂයි. සාමාන්‍ය ලෝකයා එතෙක් හිතුවේ බුදු පියාණන් වහන්සේ පහළ වන තාක් වෙන එකක් තබා තාපසවරු පවා හිතුවේ රූපයෙන් මිදීමට නම් අරූපය අල්ලගන්න ඕන කියලා. අපි කලින් දේශනාවක සඳහන් කළා අරූපය බදා ගැනීම හරියට අර රාත්‍රියේ හොල්මනක් දැකලා බය වෙලා යකෙක් කියලා හිතාගෙන යකාගෙන් බේරීමට දිවීම වගේ. යකත් අරගෙනයි දුවන්නේ. අන්න ඒ වගේ අර අරූපයත් තියෙනවා රූප අරූපයෙත් තියෙනවා රූප සංඥාවක්. රූප සංඥාව සංස්කාර මගින් ඈත් කරනවා. ධ්‍යාන බලයෙන් රූපය කියන අදහස යටපත් කරනවා. නමුත් රූප සංඥාව නැති වුණේ නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේ මේ සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳව ලෝකයට දුන්න පණිවිඩය මොකද්ද? සංඥාව පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් අවබෝධ කර ගැනීමෙන් තමයි රූපයෙන් මිදෙන්න පිළිවන් වන්නේ. ඒකෙත් මේ සමුච්ඡේද ප්‍රහාණයට ඉස්සෙල්ලා ප්‍රහාණයත් එක්ක ප්‍රහාණ පහක් ගැන බුදුහාමර කතා කරනවා. තදංග, වික්ඛම්බන, සමුච්ඡේද, පටිප්පස්සද්දී සහ නිස්සරණ කියලා. ඒ පහ එකක් හරි අපි දන්නවා මේ වෙනකොට. තදංග වශයෙන් වෙලාවට කෙලෙස් නැති හිත දැකලා තියෙනවා. ඒ නිසා ඒක මේ සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නෙවෙයි. ඒක වෙන්නේ බුද්ධ අහංකාරයක් වෙන්න ඕන කමක් නැහැ. ඒක වෙන්නේ අටසිල් ගන්න ඕන කමක් නැහැ. කෙලෙස් නැත්තත් අපි අත්දකලා තියෙනවා. උදාහරණයක් කියනවා ප්‍රසවාසය ගෙවිලා ආශ්වාසය හැටි වෙනකන් ඉන්නේ අතරමැද කැලේ කෙලස් කොහොමඩක්වත් නැහැ. ඒක අපිට ධර්මයෙන්ම ලැබිච්ච එකක්. සදාංග වශයෙන් විමුක්තිය ලැබලා. අපි ඒකට බයයි අපි. අයියෙන් හුස්මක් ගන්නවා හුස්ම නැති වෙයි කියලා හිතලා. කොයි වෙලාවක අපි ලෑස්තිලා ගිහලා බැලුවොත් ප්‍රසවාසය වෙලා ආශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා චිත්තක්ෂණ වශයෙන් සදාංග වශයෙන් විමුක්තියක් තියෙනවා. අපි ඒකට බයයි ද්වේෂය නිසා. අපි මේක බය නැතුව ද්වේෂය නැස බැලුවොත් ලොකු භාවනාවක්. බැලුවොත් පේනවා. නැත්නම් පේන්නේ නැහැ. ආසාව පස්වාජල ආසාවට ඉස්සලා ඉස්තරන් තිරක පේන්නේ නැහැ. මොකද ඒක නොදකින්න පතක්. ඒකට බයයි බීතිකාවක් තියෙන්නේ. මොකද කෙලස් නිසා. ප්ලාස්ටිලා ගියොත් එක බලන්න. ඒකට ඒක තදංග. ඒකට ප්‍රතිපස්සම්බ නැහැ. වික්ඛම්බන. ටික චිත්තක්ෂද දෙක තුනක් හුස්ම දැලි දෙක තුනක් දිකට බලන්න පුළුවන්. ඇති වෙන හැම ප්‍රසවාසයක්ම අවසානයේ පේනවා. ඒකට හැබැයි මේ එක සැරයක් අල්ලගත්තට පස්සේ ප්‍රසවාසය අග ඒක දක්නාසුලව භාවනා කරොත් ප්‍රසවාස තුන හතරක් පහක් හයක් හතක් අටක් ගෙවීමම දැක දැක යනවා. ඒකට ප්‍රසවාසය බලන්නේ ගෙවීම බලන්නේ. ආස්වාසය බලන්නේ ගෙවීම බලන්නේ. අනේ ගෙවීම බලන්නේ ගියම් පේනවා මේ කාල පරාසය තුරාම පදාසය තුරාම කෙලෙස් නැහැ. ඒක ධ්‍යානයකට ගිහිල්ලත් කරතයි, ධ්‍යානයක නැතුවත් කරතයි. එතකොට ඒක විස්කම්බන කියලා කියනවා. හරියට මේ වතුර ගඩක් කියනවා පාසි බැඳිලා. බැලුව බැලුවට යන තනකොළ නිල්ලක් වගේ. නමුත් පිරිසිදුවත් ඔයා ගන්න ඕන නම් කලයක් අරගෙන ඉන්න කලින් එහාට මෙහාට පාසි ටික අයින් කරලා පස් එකක් කරගන්න පුළුවන්. ඒක පිරිසිදුවත් කලයක් ගන්න පුළුවන්. ටික වෙලා ගියමට ඇත්තට පාසි ටික ආයෙකට වෙලා යායට හැදෙන්නේ. අන්න එකට කියනවා తాවකාලිකව පිරිසිදු වීමක් කියලා. දන්නේ තියෙකන ඈතින් ලබල්ලා කියනවා මේක වතුර කොයිද මේක තනකොළ පිටිනියක් කියලා. දන්න කෙනා කියනවා එහෙම තමයි පේන්නේ. ওই උඩ පාසියේ පාසි තියෙනව ටික අයින් කරපුවම හොත පිසුදු වතුර. පාසි පොඩ්ඩක් අයින් කරන්න. ඒ වෙලාවේ අයින් වෙලා හිටිනවා වතුර කලයක් ගන්නකම්. ආයෙකට වෙනවා. ඒකට කියනවා විස්කම්බන. ඊට පස්සේ සමුච්ඡේද පහන. ඊට පස්සේ ආර තේරෙන පටන් අර ගන්නවා මේ වතුර ඊටාම පුංචි පාසි කට්ටුවකින් තමයි කෙලෙසිච්ච බව පේන තියෙන හැබැයි යට පිරිසුදු වතුරක් තියෙනවා. අපිට බැරිද අර පිරිසුදු වතුරෙම ජීවත් වෙන්න? විපාසි ගැන චෝදනා කර කර ඉන්නවට වඩා ඒක විපස්සනාවෙන් කරන දෙයක්. සාමාන්‍ය ඒ කියන්නේ මාර්ග ඥානය කියලා. ඊකේ තියෙන පිළිසුදු වතුරක්. බැලු බැලමට පෙන්නේ පාසි. අන්න ඒ බව දැනගන්න පාසි තිබුණත් ඔක ඇසුරු කරපං. ඔක යට පිළිසුදු වතුරක් තියෙනවා. පොඩ්ඩක් එහාට මෙහාට කරන්න පුළුවන් චිත්තක්ෂණ වශයෙන් හෝ විස්කම්බන වශයෙන්. ආ නෙතෙන්දි ගියාට පස්සේ යාට තේනවා මිනිස්සයා හැම එකම හොඳයි. ඒක ඇසුරු කරන්නේ අර මතුවෙන පාසිතික විතරයි. ඊට පස්සේ පටිපස්සබ්බයක් එනවා. ෂා. මිනිස්සු දන්නවනම් හැම කෙනාම පිරිසුදු රත්තරන් කියලා. දඹ රත්තරන් කියලා මේ මිනිස්සු මේ එක එකාට කුඩු මිරිස් කාපු රිලව් වගේ නියව ගනීද? මේ එක එක අටකොට බැඳගෙන තමන්ගේ බුද්ධල් රැස් කරගන්න ඉඳ නැත්තම් හදාපි දාන කයිද? හදාපි දාන කණිකොත් ලෝකේ ඇති වෙන්න ආහාර තියෙනවනේ. වස්තුව තියෙනවනේ. ඒක WHO එක තේරුම් ගන්න තියෙනවා. Food and Organization එක තේරුම් ගන්න තියෙනවා. ලෝකේ ඇති. නමුත් මිනිස්සු ඉවෙන් 140කට වැඩිය ඇල්කොහොල් හදන්න, බියර් හදන්න ගන්නවා. මිල පාලනය කිරීම සඳහා කොච්චර දෝ ගාණක් මොහොතට දානවා. අප්‍රිකාවේ 90ක් රැට කඩ නැතුව පුදිනවා. ඒ තමයි ආර්ථිකය කියන්නේ. ඔබ දුන්න බෙදාන කෑවන ඉවරනේ. ආන්නේ විදිහට මිනිස්සයා අපි ඔක්කොටම මචං කියාගෙන මස්සිනා කියන අයියා කියන ජීවිතේ මොකද්ද ප්‍රශ්නේ? අපි ඒක කියලා ඔක්කොම එක දවසට එක පැයක් වැඩ කරනවා නම් අපේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අපි මේ කුලී ක්‍රමයක් හදාගෙන වැඩ කරන මිනිහයි මාස්ටර් වි සල්ලි ගෙවෙන එකයි වෙන් කරගෙන ඉඳලා කියවම ඉවරයි ප්‍රශ්නයක් අපරාධ ප්‍රශ්නයක්. ආන්නේ විදිහට අපි ළඟ තියෙන මේ පටිප්පසම්බනේ මනුස්සකම මේ හැම එකම අම්මා තාත්තගේ දරුවෙක් නේ. ඇයි අරකා හොඳයි මේක හොඳයි නයි කියන්නේ. අනේ පටිපස්සන සම්මලේ ගිය ගමන් පේනවා මේ මානව ඇති කරපු ශිෂ්ටාචාරයෙන් නම් වෙන් වෙන්න ඕනේ. නිස්සරණේ වෙන්න ඕනේ. මුන් කරන්නේම එකිනෙකා ගැටලා වර්ග වේද හදලා පංගු peeru හදලා ගැටමක්. ඉහළට යන්න පුළුවන් කියලා කියනවා. කවදාකවත් ඉහක් නැහැ. යන්න යන්න අතතිය වැඩිලා මැරලා යනවා. ඊට වැඩි හොඳයි පව් කරන එකයි පින් කරන එකයි දෙන්නම මිනිස්සු. සීල රකින්න එකයි නැති එකයි දෙන්නම මිනිස්සු. භාවනා කරන එකයි නැති එකයි දෙන්නම මිනිස්සු. සහෝදරංගල් කියාගෙන, සහෝදරය කියාගෙන, යාළුවා කියාගෙන ගත කරනවන කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දෙන්න බෑ මේ අපි මම මේ මේ කෙනා මේ මේ කෙනා කියලා මේ ඇති කරගන්න තදංග නිපූති අපි පාගා ගන්න ඕනේ. විස්කම්මන විමුක්තිය පාගා ගැනීම තමයි වශිෂ්ඨාචාරය කියලා කියන්නේ. හැම කෙනාම මේක අත්දකපු එකක්. එහෙම නැත්නම් එක විනාඩි 10ක 15ක ව්‍යායාමයක පෙළ දෙන්න පුළුවන්. මෙන්න මේක ඔයි කියන්නේ. ඔබ මේකට වෛර කෙරුවොත් කරන්න දෙයක් නැහැ. ඔබට ප්‍රේම කරපන්. ඕක භාවනා කරපන්. අන්තරගනි කාටද බැරි මේ ප්‍රසවාසී වෙන්න කම්බලයි. අද තියෙනවා තියෙනවා අර බෙල් එක තියෙනවා දැන් ටින් ගාලා ගන්න පාත්‍රේ. අද අන්න ඒක අරන් ඒක පොඩි යවන්න කරන්න දෙයක් නැහැ ඉතින් ඔය. මේ පෙන්ලා දෙන්න පුළුවන් කියන්නේ මේක ඉන්න හොඟ දෙනෙක් මේක දන්නවා. හැබැයි ඒක දන්නේ නැති අයත් ඉන්නවා. ඒක ඒක නිස්සන්න වනේ වීම ගැන මම අතිශය විල්ලජ්ජාවටපත් වෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවක මම ඒක කරලා පෙන්නනවා. විචතර බරපතල දෙයක් උතන භාවනාවක් මොකුත් නැහැ. නිකන් හොදු භෞතික විද්‍යාවක් තියෙනවා. මම නගිනවා බල්ලා වෙලා වෙනක වගේ උඩ ආසනෙට. මම ඉස්සල්ලා මේක ඇස් දෙක ඇරලා පෙන්වනවා. ඊට පස්සේ මම කියනවා ඇස් දෙක වහගන්නයි කියලා. ඉස්සලා බලමු ඇස් දෙක ඇරලා කරලා කිසිම එක. හොඳට පත්‍රල වාඩි වෙලා මේ ශබ්දේ උච්ච තීව්‍රතාවයකින් පටන් අරගෙන හිමීට කියනවා අන්තිම කියවෙන තැන හයුම් කන්දේ. ශබ්දේ ඉවර වෙන. end of the sound. අපි දැන් ওই අභ්‍යාසය කරන ඇස් දෙක වහගෙන. ඔක්කොමලා අපේක්ෂා කරන සද්දයක් ඇති වෙයි කියලා සද්දේ ඉවර වෙන තැනක යියොත් ඉස්සලා ඇස් දෙක අරගෙන අහගෙන ඊටට වැඩිය ගැඹුරට යන්න පුළුවන්. මොකද අපි ක්ලාස්ටිලා යනවා. ඒ වගේම ඇහෙන් එන සංඥා නැහැනේ. කනෙන් එන එක විතරයි තියෙන්නේ. එතකොට අරිට වැඩිය ගැඹුරට යන්න පුළුවන්. හොඳයි ඔක්කොම ඇස් දෙක වහගන්න. මේ කියන්නේ සාමාන්‍ය ඇස් දෙක වහගෙන බලන්නේ කියලා. ඒක ඒ විදිහට ගණන් ගන්න. දැයි අපි සද්දේ කාරිමු. ඉතින් මේ සද්දේ ඉවර වෙනකන් අහන්න ගියොත් දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක යනකොට පුදුම විදියට කන පුරුදු වෙනවා. ඒක නැති වෙන්නේ තව පොඩ්ඩක් අහන්න පුළුවන්. තව පොඩ්ඩක් අහන්න පුළුවන් කියලා ඕකම දාන්න ප්‍රසවාසය ගෙවෙනකොට. හැකිලිම ගෙවෙනකොට. බලන්න පටන් අරගත්තොත් පේනවා 100%ක්ම ඒක නතර වෙලා තමයි ආස්වාසිය පටන් ගන්න. 100%ක්ම ඒක නතර වෙලා තමයි පිම්බීම පටන් ගන්නවා. ওই දෙක අතර මැද හිස්තන තමයි නිවන කියන්නේ. ඒකට කියනවා තදංග නිබ්බුති. ඒ ඒ ඒ ඒ තත් අංගයේදී ඒ චිත්තක්ෂණ නිවන. හැබැයි ඊගා සද්දයක් එනකොටම නැති වෙනවා. ඒ වගේ හුස්ම 10ක් 15ක් බැලුවයි කියලා හිතන්නේ. ඒ තමයි වික්ඛම්බන විමුක්ති කියලා කියන්නේ. මේක හරි මේකම එනේන ප්‍රසවාසය බලනවා. එනේන හැකිලිමේ බලනවා. බලහිනකොට අපි අපි දන්නවා හිත යොමු කරන්න ඕනේ මොකේදද කියලා. ආස්වාසිය අල්ලන්නේ ප්‍රස්වාසයට වෙන් කරලා දැනගන්න. ප්‍රස්වාසය අල්ලන්නේ ප්‍රස්වාසයේ ගෙවීම බලන්න. ප්‍රස්වාසයේ ගෙවීම බලන්න. පිම්බි පැකිලිම නම් පිම්බි අල්ලන්නේ හැකිලිම අල්ලන්නේ. වෙන් කරලා දැනගන්න. හැකිලිමේ හැමාරේ මොකක්ද? ආන්නේ බලන්න බලන්න පුදුමාකාර සාන්ති තැනකට යනවා. ඔච්චරයි නෙවෙයි කියන්නේ. ඔර බෞද්ධ වෙන්න ඕනේ. ඕන කෙනෙකුට කරත හැකිනේ. ඊට පස්සේ මේකට හරියන විදිහට ජීවන රටාව සකස් කරගන්න. මේකට හරියන විදිහට අපේ බැල්ම සකස් කරගන්න. මේකට හරියන විදිහට ලෑස්ති මනසක් හදාගන්න. සූදානම් ශරීරයක් හදාගන්න. ඒකට බුද්ධ ආගම ඕනේ. මේක නම් කල යුත්තේ ප්‍රතිපදාව අවශ්‍ය ඉන පොතේ අපේ කේ විතරයි. ඉතින් අපි සතිපාසලට ගිහිල්ලා ඉව උගන්නන්නේ නැහැ. අර තදංගනී බුතිය පෙන්නලා දෙනවා ළමයිකට. ඊට පස්සේ කන ඕගොල්ලන්ගේ සහයෝගයත් අපි ඔක්කොමලා විස්කම්බණය කරමු මේක විනාඩි තප්පර දෙක තුනක් එක දිගටම යොමු කරලා බලමු. අනේ පොඩි යොමු ගන්නව අපට එතකොට. පොඩි යොමු කියන අපේ සියලු ශක්තිය යොමු කරන එක දිහා බලනකොට මුළු ලෝකෙම නතුණා වගේ පේනවා. මං අහගෙන ඉන්නව මොකද්ද? නිස්සද්දය. මම අහගෙන ඉන්නවා නිස්සද්ද භාවය. අපි ඔතෙක් කල් ලැබුම් කඳුනේ ශබ්ද විතරයි. නිස්සද්දට ඇහුම් කඳ වේපු ගමන් අතිමානසික තත්ත්වයටපත් වෙනවා. ඒතකොට පේනවා මේ තටුවා වගේ නෙමෙයි නිකන් හිටවෝ මේ නරපණුවට මේ අතිමාංශික தත්තට යන්න වැඩි වෙලාවක් යන්නේ ඊට පස්සේ ඒකට ගැළපෙන විදිහට භාවනා කරපන්. ගෙවීම දකින්න. අපි දැන් භාවනා කරන්නේ ඇතිවීම දකින්නනේ. ඉතින් ඒකට භාවනා කරන්න නම් ඒ පටිපස්සම්බ පටිපස්සම්බ නෙමෙයි ඒකට කියන්නේ මේ තදංග විස්කම්බන අමුච්ඡේද එන ඕනම දෙයක් නැති විමුක්තක. හද්ද විතරක් නෙවෙයි. රූපෙත් එච්චරයි, ගඳත් එච්චරයි, රසත් එච්චරයි, පහදත් එච්චරයි, කේන්තියත් එච්චරයි, රාගෙත් එච්චරයි, ද්වේෂෙත් එච්චරයි කියන දේ බලන්නේ කියලා. එතකොට තේරෙයි අපි මෙතෙක් කල මොකද කරේ. මෙතෙක් කල් කිරියේ හට ගන්නවා බැලුවා. ළමයි හම්බ වෙනවා බැලුවා. තොරන් ගහනවා බැලුවා. අවුරුදු අලුතේ කවුරුත් එනකම් බැලුවා. ඒක තමයි ශිෂ්ටාචාරය කියන්නේ. අම්මු අම්මු මඩ ගොඩක්. ඉවරේනවා බලපන්. අවමංගල්‍ය දිහා බලපන්. කෙලවෙනවා බලපන්. කෙලවයන් පුතේ කෙලවයන් නැලවියන් දුවේ නැලවියන්. ඉතින් කෙලවෙනකොට හොඳට මට බුදුම සතුටක් එනවා කාටට කෙලවෙගෙන එනකොට ඌට ඌට අකමැති වුණාට මට සතුටක් එනවා කෙලුණා. ඒ දත්ත කාගෙන අල්ලගෙන ඉන්නේ නෙමෙයි කෙලවෙනවා. ඒ සමහර කෙනා කෙලවෙනවා කියන අසභ්‍ය වචන. ඒක මම දැන් ඉච්චර හොඳ ඒ වචනේ විස්තර කරන්න වෙන මොකෙක්වත් ඒ තමයි නිරෝධය කියන්නේ කාට හරි දෙද්දී බඩ යනවනම් මේ කාප තමයි වමන යනවනම්. ඊතර ගැහණිකෙන් දික්ක සාදේ ඉල්ලනවනම්. අදාපු ගෙට ගිනි ගන්නවනම්. අම්මගේ දරුවා අම්මගේ අද්දෙකුට මැරනවනම්. අප්පා. පටිපස්සම්බන සන්තෝෂයක් තියෙන්නේ. ඉතින් මම අශීලාචාර කෙනෙක්, මේ සමාජ විරෝධී කෙනෙක් කියලා කෙනෙක්. ඉතින් මට ඒ නිසා දරුවොත් නැහැ. කවුරක්වත් නැහැ. ඒක දක්නාසුල හිටියොත් උදේ ඉඳලා හැන්ද වෙනකම් අපිට සතුට වෙන කරුණු කොච්චරක් තියෙනවා. එච්චර කෙලවිල්ලක් කෙලවෙන ලෝකයක් නෙමෙයි ඒක. කෙලවෑම් පුතේ කෙලවෑම් නැලවියම් දුවේ නැලවියම් දුවල නැලවිච්චා. ඒකට කමන්නේ පුතේ උඹලා අහගෙන ඔය කෙලවෙන එක බලන්න ඉඳපන්. ඒක ආහාරයට ගනිලා. ඒක කොම්පෝස්ට් හදපල්ලා. ඒකෙන් සතුටු වෙයලා. මොන්න පිස්සුද මූණේන ගාච්ඡ සෝම් පිටිනේ වගේ අට කරගෙන බලනවා කියලා වෙලා. ඇවිල්ලා මයනකට ඇවිල්ලා විස්තර කරනවා මට දෙපාරක් hina යනකොට අරුට දෙනවා මේ ආම්රණ කියලා වැඩන්නේ. මේ ආම්ර කොහොමද බීට එලියට වේනා ගායනා කරුවාගේ වැඩක් නැහැ කියලා. ඉතින් මම මොකද ප්‍රශ්නේ දැන් මට හරි සන්තෝසයිනේ. එහෙම කියන්නේ පා ස්වාමීන් වහන්සේ බලන්නකෝ වෙලා තියෙන දේ කියකෝ දැන් පැවිදිවන්කෝ. දැන් හරිනේ මේ පැත්ත උඹ එපයි කියලා නැතිනේ. ඌ කියන්නේ ආයෙත් අර කොහොදලා අර ගුණ කන්දලේ හොදලා ආයෙ ටෙම්පරේචර් කරලා දෙන්නේ කියලා. පිස්සුද අතල්ලා දාපන්. ඒ කෙලවීම දකින්න බෙල් එකට අහුම්කම් දෙන්න. බෙල් එකට අහුම්කම් දෙන්න මේ විභූතේ විභූතේ කියලා කියන්නේ මහා ලොකු දෙයක් තමයි. දැක්කට නොදැක්ක වගේ හිටපන්. මොකක් හරි අහුනට නෑ වුණා වගේ හිටපන්. ගන්ධරස පහතක් දැනුණට බම්මණෙක් වගේ හිටපන්. ඥාන තිබුණට බෝඩෙක් වගේ හිටපන්. අයිය තිබුණට කොන්දේමාරු වගේ එක්ක හිටපන්. බැරි මනම් මිලියක් වගේ හිටපන්. මේ බුදුහාමුදුරුවෝ කෙලින්ම දීලා තියෙන මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් යන්නේ. අපි ඒක නෑනේ දැකපු දේව මහරා කකා ඊයේ රෑ දැකපු දේත් අදත් මහරා කනවා. ඇහිච්ච දේ අර කමට බැන්නා. මෙහෙම මෙහෙම කියලා බැන්නා කියලා අරක ජීවත් කර කර හිත රවුතු කරගන්න. ගන්ධ රස පහස දරුවන්ට දෙන්න හදනවා සැප. ඒක එකයි වොන් කරන්නේ. ඔය ඉල්ලන ඉල්ලන දේ දෙන දරුවා කරන්නේ දෙමව්පියන්ට වෛර කරන එක විතරයි. ඕගොල්ලෝ දන්නේ නැත්තම් මගෙන් අහගන්න නැත්තම් දරුවගෙන් අහගන්න. කරන්න බෑ. උන්න ඕනේ කරන්නේ ඔය දෙමාපියන්ට ඕනේ කුණු කන්දලයක් නෙවෙයි. උන්ට ඕන නිදහස. ඒ වෙනුවට අපි PhD එකක් දීලා, ડોක්ටර් කෙනෙක් කරලා, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරපාරු සදා කාලික දෙමාපියන්ට වෛර කරනවා. එයාට සෙල්ලම් ජීවිතේ නෑ නේ උන්ගේ. ඉතින් ඒක නිසා යමක ගෙවෙන පැත්ත බලන්න, විරෝධයේ පැත්ත බලන්න, පටිච්චසම්බරේ පැත්ත බලන්න, කොච්චර කරුණු තියනවද බලන්න. ඒක අභාග්‍යයකට ගත්තොත්, ඒක අපලට ගත්තොත් ඒක වුණියම කරගත්තොත් හැමදාම අඬනවා ඉඳ වෙයි. ඒක සතුටක් කරගන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා මහන්නේ කයිදියා බලනකොට ඒක දරතේ තමයි. පරිලාහය තමයි. ඒක පරිලාහය කියන්නේ එපා. ඒකට ප්‍රමෝදය කියපං. ඒක සති සම්පජඤ්ඤය කියපං. ඒකට ප්‍රීතිය කියපං. පස්සද්ධිය කියපං. සුඛය කියපං. රංගද නාට්‍යයේ මේ මන ඒ කියන්නේ කිරි විකුණනවා. කිරිවි කරන ගමන් යනවා සොල්දාදුව ගාගෙන. අනෝ කොහෙද යක්ෂණිය යන්නේ කියලා. මේ අම්බලමට. මේක අම්බලම නෙවෙයි යකෝ. මේ රජමාලිගාව. මම ඉන්නේ මෙතන පේන්නේ නැද්ද? හරි මං කිරිවි කරන යන්නේ කිරිවි. ඒ එහෙම රජමාලිගාවට යන්න බෑ. මගේ අවසර ගන්නවා. ඉතින් මට අවසර දෙන්නකෝ. එහෙම අවසර දෙන්න බෑ මට කීයක දීපන්කෝ. ඕම් බලපන් උඹ මේ කිරිවි කරන මගේ කීයක් හරි ඉල්ලනවා පගාවිල. උට පගාව කියන්නේ එපා යක්ෂණී. උකට කේජු කියපන්. අයිස්ක්‍රීම් කියපන්. චොක්ලට් කියපුවා. මට කියා කර දීපා. කියන්නේ කියන අය එතකොට මම කලේ උඩ තියෙන්නේ තණ්ඩක මැද පර්ස් එක තියෙනවා. ගන්න කියලා කියක්. එතකොට රජමාලිගාවටත් යන්න දෙනවා. ඔබට පගාව කියලා කියන්න එපා. ඔබට කේජු කියපන්. අයිස්ක්‍රීම් කියපන්. චොක්ලට් කියව ඉවරනේ. වෙන ළඟක් දාපන්. ඉවරයි. දුකට සැප කියපන්. ප්‍රසාදේ කියපන්. පස්සද්ධිය කියවා හැමදම සැපේ. මොකද හැමතැනම දුකනේ. අපි පොඩ්ඩක් නම මාරු කරන එක විතරයි කරන්නේ. ඔය දැක් කරන්න ගියාම මේ කෙල්ලන්ගේ වැසිකිළියේ බෝඩ් එක ගලවලා කාර්යාලය කියලා ගහනවා. ඒකල දැයි කියලා අහන්න උඹට ඔෆිස් එකේ ඉන්න කිව්වයි කියන ඉතින් අරුව යනවා කෙලිම කාර්යාලයට. හරියට ගියාම ඔන්න ගෑල්ලම ඉඳගෙන ඉඳලා නැගිටිනවා නැගිටලා ඉඳ ගන්නවා එතකොට බලනකොට පේනවා මෙයා ගිහලා වට විට බලනකොට බෝඩ් එක මාරු වෙලා රෙඩ් සීසන් එක ඔය ඉතින් ගණන් ගන්න නෑ. ඉතින් අපි මේ රෙඩ් සීසන් එකේ ඉන්නේ. යුනිවර්සිටි ගියාම විනාඩි සමාන දෙකයි දෙන්නේ. ඒකේ ඔක්කොම එක එක එක එක මාරු කරනවා. ඒ කියන්නේ රැග් එකේදී අපිත් මේ වයර් මාරු වෙලා ඉන්නේ. ඉතින් ඒක විහිළුවට ගත්තාම අයියෝ මුළු ජීවිතේම hina කාල ජීවත් වෙන්න පුළුවන්. වෙන ආහාරයක් උමටද මේ මිනිස්සයෝ මේ එක එකට නංවනන් දාගෙන හට ගැනීම බලන්න ගිහිල්ලා පේන හරියක් පේන්නේ ගෙවීම කරදරයක් කරගන්නවා. මේක කියනවා කලාවිවාද නැති වෙන්න නම් තෝතෝ වරපල නැති වෙන්න නම් ඔය දාපු නංවනන් ටික සීරියස් ගන්න එපා. දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුණට නැහැ වුණා වගේ හිටපන්. දුරට ඥාණයට තේරුණාට මෝඩෙක් වගේ හිටපන්. ඒක අඥාන උපේක්ෂාව නෙවෙයි. ෂට ප්‍රඥාව නෙවෙයි. මේක උපක්‍රමයක්. එතකොට එයාට තදංග විස්කම්බන සමුච්ඡේද මේ නිර්වාණ තුන දැනගන්න පුළුවන්. ඕකෙන් කීටි එකක් දැනන්න මම ලැබලා තියෙන අලුත් දෙයක් නෙවෙයි. ආන්න ඒකට ගියර් එක දාගන්න. අන්න ඒකට ශරීරය හදාගන්න. ඒකට කියන්නේ සූදානම් ශරීරය කියලා. ඒකට මේ දකින හැම දකින දුකකම සපක් තියෙනවා. මෙතන වෙලා ගිලා නේ. ඇත්තනේ. ඒ ඕක කතා කරන්න ගියොත් මම හිතුවොත් මේ පොතේ පිටු කරලන්න වෙන්නේ නැහැ. එක පිටුවක් පෙරලපුවම මම හතර පහ පොලක නතර කරනවා. ඒ නිසා අපි මෙතනින් නතර කරනවා. මතකද නතර කරපු තැන. ඔය ඒක නිසා අපි අහන්න යන්නේ තේරුණාද නැද්ද ප්‍රශ්න තියෙනවද කියලා මොකද දැනටම මේ වෙලා ගිහිල්ලා. ඉතින් අපි එතනින් අපේ මේ ධර්ම විග්‍රහය સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි එත්තාවතා ජාති ගාථා සජ්ජානනට පෙළඹෙමු. මේක නිම කිරීම සඳහා. එත්තාවත ආචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා